සුවපත් තයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිටමත්නි අපි අදත් නිසනවනේ චාරිත්‍රානුකූලව බ්‍රහස්පතින් දකරන ධර්ම දේශනාව සඳහායි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ශිලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්කවේ පුද්ගලෝ පූරෝ පිහිතෝ ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස භාසාදිකං හෝති අනික්කන්තං අභික්කන්තං පටික්කන්තං ආලෝකිතං විලෝකිතං සම්මින්ජිතං පසාරිතං සංඝාටිපත්ත චීවර ධාරණං සෝ ඉදං දුක්ඛ සත්‍යං තිපජානාති අයං දුක්ඛ සමුදයෝ තිපජානාති අයං දුක්ඛ නිරෝධෝ තිපජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති පජානාති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කුම්භෝපම සූත්‍රය ඉදිරියෙන් තියාගෙන සරුවච්චන් වහන්සේගේ ඇහැට පේන මේ ලෝකේ ඉන්නා වූ පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව හිත යොදන්නයි මේ යෙදිලා පැතිලා පැහැදිලා කටයුතු කරන්නේ. ඉන් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා කලයක් ගත්තොත් ඒ කලී ආකාර හතරක් උපමා කරගෙන මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් තම් පුද්ගල ಜಾති හතරක් චරිත ලක්ෂණ හතරක් තියෙනවා. පිරිච්චි කලයේ හිස් කලයේ කියලා එක ලකුණක් තියෙනවා. පිරිච්ච බව සහ පූර්ව තුච්ඡ කියලා ඒක පාලියෙන් සඳහන් කරනවා. පූර්ව කියන එක පාලිය සිංහලෙන් පිරිච්ච කියන වචනේ හදාන තියෙන තුච්ඡ කියලා කියන්නේ හිස් කියන අදහස. අන්තික කියනවා විවට පිහිත කියලා විවෘත වැහිච්ච කියලා. ඉතින් ඒ වගේ කලයක තියෙන්න පුළුවන් විවෘත කලයක් හිස් වෙන්න පුළුවන් පිළලා තියෙන්න පුළුවන්. කලයකට වහලා තියෙන්න පුළුවන් ඇතුළේ පිරලා තියෙන්න පුළුවන් හිස්ට තියෙන්න පුළුවන් මේ ආතර වර්ගය කලයේ ಗುಣ හතරක් ප්‍රකාශ කරනවා පූර තුච්ච පිහිත විපට කියලා. ඒ වාගේ මේ ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් බුදුහාමුදුරන්ගේ හැට පේනවා. ඒ පුද්ගලයන්ගේ ඇතුලේ මේ සම්බුද්ධ සමාන පුද්ගලෝ පුරිච්ච පුද්ගලයෝ සම්පත්‍ති කර සන්තුප්ති කර පිරිච්ච පුද්ගලයෝ ඒ කලයක් පිරලා වගේ. සමහර ඇත්තෝ ඒක බොහොම විවෘතෝ පේන්න තියාගෙන ඉන්නෝ. තමන්ගේ පිරිච්ච ගතිය. සමහරු ඒක වහලා අනුන්ට පේන්නේ නැහැ. ඒ වගේම සමහර හරි තුච්චයි. අතුළත මොනවාක් ගන්න හර පද්ධතියක් නැහැ. නිකම්ම නිකන් හිස් පුද්ගලයයි කියලා කියන්නේ මෝග පුරුෂය කියලා බුදුහාමුදුර සමාලාට ඒක සඳහන් කරනවා. ඒ මෝග පුරුෂයෝ ඉන්න යාගේ මෝඩ ගතිය පේන්නම කරනවා. අමනයි, තකතිරුයි. එයා ඒක ගැන කිසි වගවීමක් නැහැ සමාජයේ ඉදිරි පිට මෝග තාලෙන් තුච්ච තාලෙන් වැඩ කරන. සමහරු මෝගයි තුච්චයි ඒ වුණාට ඒක වහගෙන ඉන්නවා. ඇතුළත පිරිලා හිස් ඒ වුණාට එයා ඒක හැසිරෙන්නේ අම්මා කාටද කාටවත් හිතන්න බෑ. එයා වැඩි රඟ දක්වන්නේ නැහැ. කලීලි පාණ්ඩේ යන්නේ. ඒකට ඒ හිස් බව තියෙන කවුරුත් දන්නේ. අන්න ඔය වගේ හතර જાතියක් පෙන්නලා දැන් බුදුහාමුදුරන්ට අවස්ථාව ලැබෙනවා මේ අර්ථ විග්‍රහයේ ඉලා මොකද්ද පිරිච්ච කියලා කියන්නේ මොකද්ද හිස් කියන්නේ මොකද්ද පෙනෙන්න තියනයි කියලා කියන්නේ විවටයි විවෘතයි ගිනහර පා දක්වනවා කියන්නේ මොකද්ද වැහිච්ච කියලා කියන්නේ හංගගෙන වහගෙන අරසා කරගෙන ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒකට මෙන්න මේ ලකුණු හතර බුදුහාමුදුර ඉදිරිපත් කරනවා අර නිඋපමා උපමේය ගලපගත්ත කෙනාට. ඒකට Tamanට මේ ಗುಣ හතරට බුදුහාමුදුර දෙන ಗುಣ ආදේශ කරපුවාම ඔන්න පේනවා. ඉතින් කියනවා මේ පිරිච්ච වැහිච්ච ඇරිච්ච වැහිච්ච බව පෙන්වන්නේ අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ සංඝාටපත්ත චීවර ධාරණේ ඒකෙනා බොහොම සංවර ගතියක් පෙන්වනවා පාසාධික කියන වචනේ පැදෙනවා ඒ කියන්නේ ඉදිරියට යනකොට පස්සට එනකොට කාට හරි පැහැදීමක් ඇති වෙනවා හරියට මනමාලියක් යනවා වගේ නැත්තම් රාජාභරණයෙන් සැරසිච්ච රජ කෙනෙක් රාජාංගනේ ඇවිදිනවා වාගේ. ඒ රජුරවන්ට රාජාභරණ ඇඳගත්තට පස්සේ එක එකන පිටිපස්සේ දුවන්න පණින්න සෙල්ලම් කරන්න බෑ. මනමාලියකට මාල හත බැඳලා තැල්ල බැඳලා පෝරුවට නැංගුවාට පස්සේ දුවන්න පණින්න බෑ. අන්න ඒ වාගේ ප්‍රසාද එළවන සිතට ඉදිරියට යනවා පස්සට යනවා. ආලෝකිතම් විලෝකිතම් ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරිනකොට තමන්ගේ දෙපට සිවුර ඇඳගත්තට පස්සේ සිවුරක් පාත්‍රයක් අතේ දරන වෙලාවේ පාසාදිකා හේතු කාට හරි පැහැදීමක් ඇති විදිහට කටයුතු කරන එකට ਸਰවචනන් සඳහන් කරන්නේ පිහි පිහිත කියලා. වැසුණු ඉන්ද්‍රිය සංවරය ඇති බයලජ්‍ය සහිත පුද්ගලයයි කියලා කියනවා. ඉතින් ඉදිරියට යන පස්සට යනකොට පැත්ත වළනකොට ඉස්සරහ බලනකොට අත නමනකොට අත දිගාරිනකොට පාත්‍රය සිවුරු දරන වෙලාවට ඒ තමයි මේ කරන වැඩේට හැංගීමක් නැතුව නිකන් මනමාලි පෝරකේ පෝරුව උඩ සින්දු කියලා නටන්න පටන් ගත්තොත් වගේ රජුරෝ රාජාභරණ ඇඳගෙන බ්‍රේක් dance දාන්න පටන් ගත්තොත් වගේ රාජ රාජාංගරේ එතකොට යාගේ ක්‍රියාකලාපය යනකොට එනකොට ප්‍රසාදේ ලවන්නේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සූසට බර්ණේ සදිච්ච කෙනෙක් ඒ විදිහේ විලෝපන කරයි කියලා. එතකොට කියනවා ඒ විවුර්තයි කියලා. විවුර්ත කියන්නේ කාගේ විවේචෙන්ද විවුර්තයි. අර වහගෙන ඉන්න එක ඉදිරියට පස්සට යනකොට අත නමනකොට දිගාරනකොට ආදි වශයෙන් එයාගේ ඉරියව් පැවැත්ම බොහොම සිත් පහදන සුළුයි. කාටත් සිත් පහදන සුළුයි. අන්න ඒක බුදුහාමතුරුවෝ පෙන්වන විදිහට එහෙම හිත් පහදින ගුණ තියෙන ඇත්තෝ ඉන්නවා හිත් නොපහදින ගුණ තියෙන ඇත්තෝ ඉන්නවා. ඒක තමයි ලෝකයා මිනිස්සෙක් දිහා බලලා ඒ රූප සුන්දරියක් එහෙම නැත්නම් ශරීර ජවය ඇති පුද්ගලයෙක් වශයෙන් අපි විනිශ්චය තෝරන්නේ ඒව දිහා බලලා. ඒකට යාගේ ඇතුලේ පිරිලද නැද්ද කියන එක බලන්න බුදුහාමුදුරන්ට අර කාටවත් කරන්න බෑ. ඒකට ඇතුලේ පිරිලද නැද්ද කියලා දැනගන්නේ මේ පිරිච්ච වැහිච්ච ගතියනේ. ඇතුල මේ මේ තියෙන ඇරිච්ච වැහිච්ච ගතියනේ. ඇතුලේ පිරිච්ච හිස් ගතිය දකින්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ දුක්ඛ සත්‍යයයි මේ සමුදය සත්‍යයයි මේ නිරෝධ සත්‍යයයි මේ මාර්ග සත්‍යයයි කියලා දන්න කෙනා පිරිච්ච කෙනායි කියලා. ඒක දන්නේ නැති කෙනා හිස්. ඉතින් එතකොට මේ ලෝකේ හතර පුද්ගලයන්ගේ මේ කිසිම චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීමක් නැතුව දැනීමක් නැතුව ඒකට yaadෙන්නේ නැතුව බොහෝම ලස්සන ඉරියව්ව පවත්ත නැත්තොත් ලෝකේ ඉන්නවා. ඊටාමත්ම ඒ දනොදනුවත්කම නිසාම මෝඩ තාලෙට, මෝඝ තාලෙට, අමන තාලෙට හැදෙන පුතුලෙක් තියෙනවා. තව කට්ටියක් ඉන්නවා හොඳට චතුරාර්ය සත්‍ය දාන්න. දැනගත්තට ප්‍රසාද එළවන හැසිරීමක් නැහැ. දුවපැන දඟලනවා, නොගැලපෙන වැඩ කරනවා. තව කෙනෙක් ඉන්නවා හොඳට චතුරාර්ය සත්‍ය දන්නවා. ඒ ඥාණයට තරම් වෙන ගැළපෙන ආකාරයකට ඉරියව් පවත්නවා. එහෙම නැත්නම් ප්‍රසාදේ ලෝනෝ. ඉතින් මේ හතර පුද්ගලයෝ ගැන කාරණා කාරණා ඉදිරිපත් කරන සරුවච්චන් වහන්සේ කිසි තැනක මේකේ අරයට වැඩිය මෙයා හොඳයි කියලා කියන්නේ නැහැ. බොහෝ අනිත් තැන් වල සමාජලාට එමේ ඉඟියක් ඒ දේශනාවසානයේ කුළු ගැන්වීමක් කරලා පෙන්නනවා මේ හතර දෙනාගේ මහණෙනි මෙයා තමයි හොඳම කියලා. දැන් මේ කුම්භෝපම සූත්‍රයේ මේ හතර පෙන්නලා බුදුචාන් වහන්සේ විනිශ්චය කරන්නේ හතරකට වෙන් කළ නිකන්. ඉතින් විමසුන් නුවණක් විතරයි මෙතන තියෙන්නේ. බෙදා දැක්වීමක් කරනවා උපමාන දෙකක් දිගේ ඒක නිසා අපට විශේෂ මේ භාවනා මාර්ගේ යන ඇත්තන්ට මේ හතර දැනගත්තොත් මට පේන්නේ ඔය එක්කෙනෙක්වත් තෝරන්න බේරන්න යන්න එපා. ඔය එක්කෙනෙක්වත් කරන හොඳ නරක වලින් Taman විනිශ්චය කරන්න කියලා පව් කරගන්න එපා. විනිශ්චය කරන්න බෑ. මේකේ තරම්ම ගැඹුරුයි. මේක සරුවඥ විෂයක්. ඒ නිසා අපට කියලා දීලා නැහැ මේක තෝරපන් තේරුවාට මොකද මෙයා හොඳයි මෙයා හොඳයි කියන්නේ යන්න එපයි කියලා. ඉතින් අපි තාමත් එහෙම තිබුණාට තෝරනවා. අපි හිතනවා හිස් ඇරිච්ච පුද්ගලයා අන්තිම සෞත්වි. චතුරාර්ය සත්‍ය පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. ගමන බිමනේ යෑමේ මේ කිසිම චාරයක් නැහැ. ඉතින් අපි සාමාන්‍ය තිරසනයි කියලා කියනවා. එයාට මේ ලෝකේ මනුස්සකම ලැබුණාට ඒ මනුස්සකමින් කිසිම වැඩක් ගන්න නැහැ. ඉන්දිය සංවරයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේගේ ಗುಣ ටිකක් සම්බන්ධ කරන්න මං හිතුවා. එතකොට මම කොහොමදත් විනිශ්චයකටපත් වෙලා. ඒකේ අඩුපාඩු මට හිටිනවා. මං හිතුවා ධම්මගේ දේශනාවෙන් ඉදිරිපත් කරන්න මේ පිරිච්ච වැහිච්ච පුද්ගලයාගේ ಗುಣ ටික තමයි බුදු ගුණ කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳටම අවබෝධය තියෙනවා. භාෂා ප්‍රසාද එළවන හැසිරීමක් තියෙනවා. ඉතින් ඒක බුදුජානනාංශේ නවාරහදී බුදුගුණවල විද්‍යාචරණ සම්පන්නෝ කියලා බුදුරජාණන්සේ පෙන්නන මේ විද්‍යා ගුණ 8කොත් චරණ ගුණ 15කොත් කියලා අපිට දහම් පාසල් වල බුද්ධඝම් බන්තුල උගන්වනවා. ඒක ඇත්තටම සංග්‍රහ කරපු ලයිස්තුවක්. මේ විද්‍යා ගුණ කියලා කියන්නේ පිරිච්ච හිස් කියන ගතිය. චරණ ගුණ කියලා කියන්නේ ඇරිච්ච වැහිච්ච ගතිය. ඒ වගේ චරණ ගුණ 15ක් බුද්ධ චරිතය පෙන්නලා දීලා තියෙනවා. විද්‍යා ගුණ 8ක් බුද්ධ චරිතය පෙන්නලා දීලා තියෙනවා. ඉතින් විසුද්ධි මාර්ගයේ විශේෂයෙන්ම මේ පිළිබඳ මාතෘකාව ගෙන හරපානවා. බුදු බුද්ධානුස්සති භාවනාවේදී ඒක පෙන්නනවා බොහෝ තැන්වල බුදුජාණන් වහන්සේ ඒ චරණ ගුණ පෙන්වුවාට ලයිස්ට්ුවක් වශයෙන් 15 හදලා තියෙන්නේ. ඒ තැන් තැන් වල තියෙනවා එකතු කරලා. ඒ එකතු කරපු ලයිස්ට්ුව අපි විභාගයට ලිව්වොත් අපි පාස්. ඒක තමයි අද තියෙන අපේ තේරවාදය කියලා කියන්නේ. ඉතින් ඒ අනුව අපි ගිය දේශනාවේ වැඩි හරියක් කතා ශරීරේ වෙන්කලේ බුදුජානන්සේගේ තියෙන මේ චරණ ගුණ සම්බන්ධේ. ඉතින් මේ චරණ ගුණ හොඳටම පෙන්නනවා manuss සුවඳ. ඒකක්වත් දෙවියෙක්වත් බ්‍රහ්මණයෙක්වත් අපායින යකෙකුවත් පල්ලෙහා ලෝකෙක ඉන්න යකෙක්වත් නෙවෙයි. මිනිස්සෙකුට හිතා ගන්න පුළුවන් චරණ ගුණ ටිකක් තියෙනවා. ඒකට අපි සාමාන්‍ය ලෝකේ ආචාර ධර්ම කියලා කියන්නේ. සමාජ ධර්ම කියලා කියන්නේ සංස්කෘතිය කියලා කියන්නේ හැදිච්ච ගතිය කියලා කියන්නේ මහාත්ම ගතිය කියලා කියන්නේ. ඉතින් මේ මහාත්ම ගතිය ඉහළම සදාචාරය තමයි බුදුජානනාංශයේ තමන්නාසිකේ චරිතයෙන් උදාහරණයට බහුවචනේ කතා කරන්න කෙනෙක් හිටියේ නෑ. තනි සම්මා සම්බුදුජානනාංශය තමයි හිටියේ. ගුහාවක ඉන්න තනි සිංහෙක් වාගේ. නමුත් අනෙක් හුදී ජනතාවගේ දැන ගැනීම පිණිස උන්වහන්සේ එක වරණගලා කියලා දීලා තියෙනවා. ඉතින් ඒකේ පින්නන්නේ අපි ගිය පාර දේශනාවේ සම සමාලෝචන පින්ඩාර්ථයක් ගත්තොත් චරණ ගුණ විසුද්ධි මාර්ගය වගේ තේරවාද රාමුගත වෙච්ච පොතක තියෙන්නේ ඉන්දියා සීල සංවරය තමයි පළවෙනියම. ඉතින් සීල සංවරය කියන්නේ පංචිල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අට සීල්, නව සීල්, දස සීල්, සාමනීර සීල, උපසම්පදා සීල මොකක් වුණත් මොකක් හරි Taman විහිං පටවගත්ත සීලයක් තියාගෙන ඉන්නවා. එimhe විහිං පටවගත්ත සීලය කරදරයක් කරගන්න එකට අසීලාචාර කෙනයි කියලා අපි කියනවා. ඊට ශීලාචාරයක් නැහැ. වැද්දෝ කියලා අපි මිලක් හැයි කියලා, ම්ලේච්ඡයි කියලා අපි සඳහන් කරනවා. අන්‍යාගම් වල අදේවවාදීය කියලා සඳහන් කරනවා. අන්‍යාගම් වල දේවවාදීය දෙවියන්වන්සේ අදහනවා. මෙතන සීලයක් නෑ අදහන්නේ මෙතන මනුස්ස ධර්මයක් අදහනවා අරක දේව ධර්මයක් අදහනවා දේව ධර්මයේ අදහන්නේ නැති කට්ටිය මිලක් එහෙම නැත්නම් බාබෙරියන්ස් කියලා සඳහන් කරනවා දේව ධර්මයේ අදහන ඔක්කොම ශිෂ්ට මිනිස්සු විදියට පූර්ණ ආගමක් පූර්ණ ඇදහිල්ලක් තියෙන කෙනෙක් විදිහට ඇදහිල්ලක් නැති කෙනා මැරුවට පවු නැහැ. ඒ තිරිසනෙක් විතරයි. එයා දේවාගමට ගත්තට පින් සිද්ධ වෙනවා. මරලා හරි කමන්නේ, හැම ගහලා හරි කමන්නේ. ඉතින් ඒ නිසා ඒ ආගම් වල තියෙන ওই සීලය අනුව මලේච්චෙක් ඉන්නෝ දේවදහිල්ලෙක් කියන. දැන් සරුවචනාංශයේ පෙන්වන සීලේ හැටියටත් ශිෂ්ට මිනිසෙක් ඉන්නව පුරවැසියෙක් කියනතම් මිලක්කෙක් කියනවා මිලක්කයි කියලා කියන්නේ බ්ලේච්චයි කියන අදහස අපේ සිංහල භාෂාවේ වැද්දයි කියලා අපි සඳහන් කරලා තියෙනවා ඇබර්ජින්ස්ලා. ඉතින් ඒක තියෙන්න ඕනේ ඉස්සල්ලා. ඒක කොතනද ඉන්නේ කියන එක Taman රකින්න සමාදන් වෙලා තියෙන සීලයේ හැටියට Tamanට ප්‍රතිතු කරගන්න පුළුවන් හැබැයි පරිසං වෙන්න. Taman මේ දස සිල් අට සිල් රකින්නයි කියලා ඒකවත් නොකර මේ පංචිල් ලකින මිනිස්සයාට පුංචි කළ සලකන්නට යන්න එපා. මේ සිල්පද කියලා කියන්නේ අනුම්මනින්ට ගත් එකක් නෙවෙයි. Tamanට බයක් නැතුව ජීවත් වෙන්න තියෙන හොඳ පදනමක් මිස අනුමැනින් මේ මම උසස් අනුන් පහත් කියන එකක් නෙවෙයි. ඊට පස්සේ සීලයට අනුව අනුයාතව යන ඉන්ද්‍රිය සංවරය. මේ සීලවන්ත වෙලා සිල්වන්ත සීතල වෙලා ඉන්න අපි ගත කරාට ඒකට ගැළපෙන සිල්වතෙකුට ගැළපෙන භික්ෂුවකට ගැළපෙන යෝගාචරයට ගැළපෙන ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඒක නිකන් මේ කුෂ්ඨ රෝගියෙකුට ආභරණලා සලකුවා වගේ සරසුවා වගේ ගන්න දෙයක් නැහැ. කුෂ්ඨ රෝගය අලංකාර කරන්න බෑ ආභරණ දැම්මට. ඒකේ ඉන්දිය සංවරය තමයි ඊගාවට මේ චරණ ධර්ම වල තියෙන 15 චරණ ධර්ම කියලා නෝ කියන්නේ. දෙවෙනි ධර්මයේ තියෙන්නේ ඉන්දිය සංවරය. ඊට පස්සේ ಗುಣ දෙකක් පුදුරජාංශ පෙන්වන බලන්න කොච්චර දුරට මනුස්සද කියලා බලන්න දෙවියෙක් නෙවෙයි, ගාන්ධර්වයෙක් නෙවෙයි, බ්‍රහ්මයෙක් නෙවෙයි, යකෙක් නෙවෙයි. භෝජනේ මත්තඤ්‍යතාවය. Taman කණ්ඩ ඕන ප්‍රමාණය දන්න කෙනා. අද ලෝකෙදී ආ බලන්න කී දෙනෙක් කන්න නැතුව වැහැරිලා ගිහිල්ලා ඉන්නව නැත්නම් අත්තකිලමත අනියෝගයට අහුවෙලා කෑම නොකෑ නොගැනීම වෘතයක් කරගෙන උදේ ඉඳලා හඳ වෙනකම් ඉඳවනවා. ඒක ඇනොරෙක්සියා කියන රෝගයේ වශයෙන් බටේට මානසික රෝගයක් තියෙනවා. නළු නිලිය තමංගේ කර්මන්නේ ඇඟ තියාගෙන ඉන්න ඕන නිසා කෑම පුළුවන් තරම් අඩු කරලා ඒ කටට කෑම සුවඳ දෙනකොට වමන යනවා. ඒ තරම් කෑමකට ද්වේෂ කරනවා. සිහිනිඟ දික්කකුල් ඒව ඇතිකරන පුදුම මහන්සියක් කරනවා. බටහිර ලෝකේ ඉන්නවා ගියාම පේන්ට ඉන්නවා ලංකාවෙත් කොළඹ රටේ ඉන්න ওই සත්තු జాතිය නොකානෝබේ ඉඳලා මේ අනුන් ඉදිරි පිට ඒ රූපේ පෙන්වන්න. අමල තාත්තත් එක්කත් රණ්ඩු ඔක්කොමලත් එක්ක රණ්ඩු කෑම නොකයි. අපේ සංඝයා වහන්සේලාගේ සෑහෙන පිරිසක් ඉන්නවා උදේ ඉඳලා හැන්ද වෙනකම් බෙහෙත් කරනවා දානේ වළඳන්නේ නැහැ. අනේ මට නම් තේරෙන්නේ නැහැ. මුන්දලාට මේ බුදුහාමුදුරු කියපු පළවෙනි වචන දෙකවත් මේ අත්තිකිලමතාන යෝගේ අතහැරපියව. කාමසුකල්ලියාගේ අතහැරපියව කියලා කියලා තියෙනකවත් තේරෙන්නේ නැතු ආහාරයේ මත ප්‍රමාණය දන්නේ නැතිකම නිසා විඳවන විඳවිල්ල. පැය 24 මිදෝ. භෝජනේ මත්තෙන් නිසා බුදුචානන්සේගේ බුදු ගුණයක් කියලා හිතන්න අපි ළඟ යඩපාඩු දෙමා ප්‍රශ්නයක් නැහැ. කාටවත් එහෙම කියන්න බෑ මම දන්නවයි කියලා. ඒක හැම වෙලාවෙම කලින් ගත්ත තරාදීකේ මනප එකක්වත් සමීකරණයක් තියෙන එකක්වත් නැහැ. මේ වෙලාවේ හැටියට ගත යුතු ආහාර ප්‍රමාණය දන්නකම ඇති කෙනෙක් නැහැ මේ ලෝකේ. දකින්න දකින්න ඕනම කෙනෙක් බැලුවොත් එක්ක කැපත රෝගේ නිසා විඳවනෝ එතන මේ කණ්ඩ තියාගෙන නොකා බෙහෙත් කරනවා. බත් කන්න ඕන වෙනකොට බෙහෙත් කරනවා. බෙහෙත් කන්න ගියාම ඕන දෙයක් අද බත් කන්නේ අයියෝ ඕවා මට ප්‍රිය නෑ. ඕවට ගම ඒතර බත් කි බෙහෙත් කන්න ගියාම ප්‍රියටද කන්නේ. ඒව කරනවා. පව් කියලා හිතෙනවා. ඉතින් පාරියට මම පව් කරගන්නවා. <laughs> ඔයක කියන්නේ. ඒ මොකද මට ඒ දකින්නකොටම විග්‍රහ වෙනවා. ඒක දුර්ලභමක් මගේ තියෙන. මේ මිනිස්සයා මේ දාන දාන මේසේ තියෙන මේ හරිගස ගන්න දීපු ආහාරي ගන්නෑ. ෆයිබර්ස් කියලා වෙනම කඩෙන් ගිරලා කනවා. මේ තියෙන මේ තියෙන දේ අපෝ යුව අපිට ගන්න බෑ. ඒව හොඳ නැහැ කියලා විසිකරනවා. විසිකරලා පොලිමේ ගිහිල්ලා දොස්තර හතර කියලා ඉස්තුලියාන ගිහිල්ලා banana fiber, apple fiber කියලා පාම් ගෙඩිය පොත්තත් විසිකරනවා. බනන කෙසේ කිඩිය පොත්තත් විසි කරනවා. පැපල් ගෙඩිය පොත්තත් විසි කරනවා. ඇපල් ගෙඩිය පොත්තත් විසි කරලා ෆයිබර් කියලා කඩෙන් ගලන අර කනවා ආයෙසර. අරක ගේන්න නැව් දෙකකින් යන්න ඕනේ. කාපියව ඉඳලා කෙල් ගෙඩි පොත්තක් ඉවරයි. කාපියව ඉඳලා පැපල් පොත්තක් ඉවරයි. මොකක් කරපෝ ඉව ගන්න බෑ. ඉතින් මේක දිහා බලනකොට බුදුහාමුදුරුව අපිට මේ පෙන්නන දේ බුදු කෙනෙක් පෙන්වන්න ඕන දෙන්නේ බොහෝමත්ම එදිනෙදා දාඩි දාන මිනිසුකට තේරෙන දෙයක් භෝජනේ මත් අඤ්‍යතාවය. ඊට පස්සේ జాగරියාන යෝගේ නිදි වැඩිම. දවසට කොච්චරක් නිදා ගන්න ඕනද කියන එක සමහර හිටගෙන පුතියනවා. සමහර ඉඳගෙන පුතියනවා. වඩ පුතියගෙන පුතියනවා. මේ එකේදී හරියට වද විදිනවා. මේ ඔබ කල්පනා කරන අපි වගේ මේ හුදී ජනතාවගේ පූර්ණත්වයටපත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි බුද්ධ ඥානය. බුදුහාමගේ චරණ ගුණයක් මේ පිරිච්ච මේ ඇරිච්ච වෙහිච්ච ගතිය තියෙන දේ Taman දවසකට පැය කීයක් විස්්‍රාම වෙනවද කියන්නේ. සරුවචන් වහන්සේට මෙන්න මේව චෝදනාවක් තිබුණා කියලා කවුරුත් මතක තියාගෙන ඉන්න සරුවචන්සේකට උත්තර දීලත් නැහැ බැඳිලත් නැහැ හැම නිගණ්ඨනාත පුත්‍රය සහ ඒගේ ගෝලියෝ කියලා තියෙනවා සරුවචන් වහන්සේ කියන්නේ මහා සමණයයි කියලා මහා සමණය සහ ඌගේ සියලු ගෝලියෝ දවල්ට ඇති වෙන්න කාලා දවල්ට බුදිනවා කියලා. ඔකිට බුදුරජාණන්සේ හැමදාම දාණයෙන් පස්සේ සුළු වේලාවක් දිවා විහරණය කරන ජංගා විහරණය කියලා පිරිස හම්බෙන්නේ නැතුව කැලේකට ගිහිල්ලා ටිකක් ඔය විවේක වෙනවා. ඒක ඒ විවේක වෙන ප්‍රමාණය පිළිබඳව සාධාරණීකරණය කරන අටකථාචාර්යින් වහන්සේ ඒක ඊගාව හැවස්සටුවේ වැඩ කිරීමට ඇඟට ශක්තිය ගන්න වෙලාවක් නිසා ඒ වෙලාවේ අපේ අම්මා නම් කියන්නේ බත්තට ටික පල්ලිය බඩට වැටෙනකම් පොඩ්ඩක් විවේක වෙයන් කියන මේ ගලනාලේ දිගේ පල්ලියට ගිහලා ආමාශයේ බත්තට හරහට වැටෙනවනේ ගලනාලේ දිගේ කෙලිල්ලු බහින්නේ. උන්නෝක වෙනකම් පොඩ්ඩක් විවේක වෙයන් බත් කාලා. කාපු ගමන් නගලන්න එපා. කාපු ගමන් පොල් ගස් නගින්න එපා. කාපු ගමන් පීනන්න එපා. කාපු ගමන් නාන්න එපා. කුඹර වැඩ කරන්න ගියත් පොඩක් ලවියෙක් ගන්න කියලා. බුදුහාමුදුරුවෝ ජංගා විහරණය කරන ඒ කියනවා කාන්තාවක් නාලා කොණ්ඩේ වේලෙන ප්‍රමාණයක් හුදකලා වෙන්නේ කියලා. විවේක වෙන්නේ කියලා. ඇඟට පොඩ්ඩක් විශ්‍රාම දෙන්නේ කියලා. අපි ලන්ච් ඉන්ටර්වල් කියලා කියන්නේ. ඔය කියන්නේ ජීවා විහරණය. මේකට නිකණ්ඨනාත පුත්තු බුදුජානන්සේ දොස් කියලා තියෙනවා මහා සමණයත් ගෝලියොත් කලා නිදි. කලානිදි උපාධි හම්බෙලා තියෙන්නේ කාලානිදි. නිදා ගන්නවා කියන එක නෙවෙයි විහෙරණය. ඒක තමයි හන්දවරු පැය 5යිම Tamanට වැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒව ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාලබුදිනේ කොහොඳ නැහැ කියලා. මේ කාලබුදිවිල්ලක් නෙවෙයි කතා කරන්නේ. ජංගා විහෙරණයක්, දිවා විහෙරණයක්. මේක බුදුහාමුදුරුවෝ Tamanගේ 45 අවුරුද්දෙන් පෙළලා තිබිලා තියෙනවා. බුදුනසත් චෝදනා කරපෙලාද උත්තර දෙන්න ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ ඉන්දිය සංවරය, භෝජනේ මත්ඤ්‍යතාවය සහ జాగරියානි යෝගය කියන එක හුඟ දෙනෙක් හිතනවා විපස්සනා ඥාන වලින් ලැබෙයි කියලා. කද්දාවත් ලැබෙන්නේ නැහැ කියලා මං කියනවා. ඒක තමයි සාමාන්‍ය බුද්ධියෙන් දැනගන්න ඕන. ඒක මේ පිරිසක ඉන්නකොට බුදුන්ගුණ දැනගන්නකොට දැනගත්තු දෙයක් මිස ඒකල හැමදාමත් පුහුණු කළ යුත්තක් මිස අපිට මේ අහවල් තැනින් ආවල් බේත බීමෙන් අහවල් ආහාර පද්ධතියෙන් හැප්පෙන්නේ නැහැ. මොකද ආහාර පද්ධතිය හතරක් අවුරුද්දට ඕනේ ඍතු හතරට. ඍතු හතර හතරක්. දවස් දවසේ පැය දෙකෙන් දෙකට ඍතු ගුණේ වෙනස් වෙනවා. ඉතින් ඒ අනුව Tamanට ඇඟට දැනෙන විවේකයේ තේරෙන්නේ නැත්නම් ඇඟට දැනෙන අපහසුව තේරෙන්නේ නැත්නම් අන්තිම මට්ටම් පැනනට පස්සේ විශේෂඥ වෛද්‍යවරු ඕන වෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියන්නේ මේ ලෝකයට ආපු යමපල්ලෝ. අපාය වෙනුවට මෙහෙට ඇවිල්ලා අර අමාරු වැඩ දියුන මෙහෙදිම දෙනවා ඉන්ජෙක්ෂන් එක. අපාය යන්න ඕනේ නැහැ. ඒ ඉච්චරම සෞතු කරගත්ත මනසට මෙහෙදි හොම්බට දෙයක් කරනකොට මොකක්ද ඇති වෙරද්ද? Tamanට තේරෙන්නේ නැත්නම් මේ බඩට බඩට තියෙනයි මේක වෙන්නේ. කායර විවේක නැතිසයි වෙන්නේ කියලා සාමාන්‍ය වෛද්‍යවරයයි කියලා කියන්නේ එච්චරම තද බලම යම බලව නෙවෙයි. විශේෂඥ කිව්වා නම් ඉතින් කතා දෙකක් නැහැ. හොම්බඩම දබලයි. ඒක හොඳයි. අපායට ගියාම කරන දේ මෙහෙදි පේනවා. ඉතින් ඒ නිසා මේවා බුදු ගුණ කියලා කියනකොට මම හිතන්නේ විශේෂඥ වෛද්‍යවරු මෛත්‍රික තරහ වෙයි කියලා. ඒ මොකද බුදු දහමසේ පෙන්නලා තියෙනවා සම්පන්තාලිස්සක ජීවන කාලය තුල අර සාසු අර මේ තාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරපු එකෙන් ඇති වෙච්ච ඥාන මේ පරියංක භාවනාවෙන් හම්බෙන එකක් නෙවෙයි. චරණ ධර්ම. ඒ චරණ ධර්ම උන්වහන්සේ කරනකොට ලෝකයට පේනවා. ලෝකයා දන්න මේ පරියංක උඩ අතක් පිට අතක් යන දරට නෙමෙයි මේවා ලැබලා තියෙන්නේ. පරිසරයට අනුව, ඍතුගුණයට අනුව, හැසෙන පිරිසට අනුව, ගහේ කොලේ උපදින දේ අනුව, සතා සර්පයක් කන දේවල් අනුව ආහාරේ මත්ඤ්‍යතාවයේ සහ මේ జాగරියාණු යෝගය. ඊට පස්සේ සත්ත ආර්ය ධන වලට ගැටෙන ඒ හිරියෝතප්ප සද්ධාව බහුසත්‍ය විරිය ප්‍රඥා වගේ දේවල් හතමත් වැටලා තිනවා චරණ ධර්මයන්. දැනකට ගියාට පස්සේ තැනේ හැටියට බයලජ්ජා පිටවන කටයුතු කරන හැටි. ඒ වගේම කොයි පිරිසක් එක්කද තමන් ගත කරන්නේ ඒ පිරිසකේ සද්ධාව මොකද්ද? අදහන්නේ මොකද්ද කියලා දැනගෙන එතෙන්ද ගරු කරන්න ඕන එතන ඉන්නකම්. ඒ මිනිසුන්ගේ දෙහි මට්ටමට විරුද්ධ වෙච්ච ගමන් තමයි නිකම්ම නිකන් මේ මෝඩෙක් වෙනවා. නොගැලපෙන බවටපත් වෙනවා. ඒත් තැනකට ගියාට පස්සේ ඒ පුද්ගලයන්ගේ මති මතාන්තර දැනගන්න ඕන ස්වභාවයේ ඒ මති මතාන්තර වලට ගරු කරන්න. එතන ඉන්නව නැත්නම් යන්නේ එකයි තියෙන්නේ. ඒ ස්ථාන හදන්න යනවා කියලා කියන්නේ මේ මිනිසුගේ දැනට තියෙන සද්ධාව වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ ජම්මාන්තර වෛරකාරව හදාගන්න. ඒ නිසා සද්ධාවන්ත වෙන්න ඕනේ. ඒ පරිසරයේ හැටියට බුදුහාමුදුරු කෙරේ සද්ධාවත් ඒකටම ගැලපෙන බෞද්ධයන් අතර. ඊට පස්සේ මේ හිරියොතක් ඊට පස්සේ බහුසත්‍ය ඥානය බහුසුත ඥානයේ අසුවිරු තැන්ගතිකම ඒක පොඩි දෙයක් නෙවෙයි. අදර කොච්චර ලෝකේ වේදම් කරනවද? ඒ නිසා බහුසුත ඥානට නිඳ කරන්න එපා යෝගාවචරයේ වශයෙන්. අපිට ඉගෙන ගන්න ඕනේ අපිට දැනුම ඕනේ කියලා දැනුම තියෙන්න ඕනේ. හැබැයි දැනුම තියාගන්න සේවකෙක් විදියට. දැනුමට අයියා වෙන්න දෙන්න එපා. දැනුමට මේ ස්වාමිත්වය දෙන්න එපා. දීපු ගමන් ඒක අපේ අහිංසකම නැති කරන. හුත්තට මතක තියාගන්න දැනුම තමන්ගේ සේවකයෙක් තාක්කල් තමන් අහිංසකයි. දැනුමට තමන් නායකත්වය දීපු ගමන් තමන්ගේ අහිංසකම නැති වෙලා දැනුම තියන අයට වදින්න යනවා. දැනුම තියෙන ස්ථාන වලට ආචාර කරන්න පටන් ගන්නවා. ඒක තමයි ಗುಣ සේරම බිඳුවට බහින. නිසා දැනුම තියන්නට අතේ අතේ යට. සේවකෙක් වගේ. ඒක තමයි අහිංසකම තියාගන්න. ඔය තියෙන දැනුම හොඳටම ඇති වැඩේට. මම පැහැදිලිවම කියනවා. කිසිම කෙනෙකුට එහෙම දැනුම කඩපාඩුකමක් නැහැ. ඒ දැනුම වැඩි කරන්න එක බාධාවකොත් නෑ පුළුවන් තරම් වැඩි කරන්න නමුත් ඒක අතේ අර තියාගන්න. තමන්ගේ අහිංසකම තියාගෙන නැතුව මේ දැනුම ආයුධයක් කරගෙන දැනුම නැති අයට ගහන්නට අහිංසක නොවේ කටයුතු කිරීම තමයි මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයාට කරන්න පුළුවන් පාහරම වැඩි. අද ඒක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. දැනුම පාවිච්චි කරනවා දැනුම නැති අය තලන්න ඒ දැනුම තියෙන මනුස්සයාගේ අචත්වර සත්‍ය දැනුම කිසිම නැහැ. නොතිබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දැනුම නෙවෙයි මේ කතා කරන්නේ. දැනුම තියාගන්න කලිත නොකලිත දැනගන්න. ඒක ඒක අතේ අර්ථය තියාගන්න කියලා කියනවා. ඊගාට වීරිය සතිය එහෙම නැත්නම් බහානතමන ලද වීරියක් ඕනේ. ඒක බොහෝ විට අර జాగරියානියෝගත් එක්ක සම්බන්ධ වෙනවා. දිවා රාත්‍රියේ තමන්ගේ වැඩේ කරන්න ඕන නම් වැඩේ කරන්න. විවේක ගන්න ඕන නම් විවේක ගන්න. නමුත් මේ Nissan වගේ වගේ තැන් වල අපි එහෙම දෙන්නේ අපි කාලසටහන දීලා තියෙනවා. මේ වෙලාවේ භාවනා කර පරියන් කරන්න, මේ වෙලාවේ සක්මන් කරන්න, මේ වෙලාවේ මේ මේ වත පිළිවෙත කරන්න. ඉතින් කවුරු හරි කියනවා නම් මේ Nissan වනේ වැඩ පිළිවෙල පලිබෝදයි කියලා. ඉතින් එහෙම නැති අය අනේකයි තියෙන්නේ. මොකද මේක ලොකු ස්වාමීන් වහන්සේ දීපු එක. අවුරුදු 40 ගාණක් ඔප්පු කරලා බලපු එක. කවුරු හරි Tamanට පැවරෙන වතක් පලිබෝදයි කියලා කියනවා නම් ඒක ඉතින් පැහැදිලිවම අභියෝගයක්. පැහැදිලිවම නිදහස් නැත්නම් නිස්සද්ද අභියෝගයක්. මොකද මේ ශාසනයේ තියෙන වැඩ පලිබෝධ වැඩ නෙවෙයි. මේ විශේෂයෙන්ම මේ වගේ තැන්වල අපි මේ ස්ථාන රැකගෙන තියෙන්නේ ඒ කටයුතු කිරීමෙන්. ඒ කටයුතු කරනකොට ඒ වීරිය නැති කෙනා එහෙම නැත්නම් අපි කියන අඥාන උපේක්ෂාව තියෙන එකනා ඒ විදිහට වෙන වතපිලිවත නොකර ඉන්නවට කේමනන්ද ස්වාමීන් වහන්සේගේ වත හිල් වෙලයි කියලා. එතකොට ඉතින් নানা ආකාර කතා කරනවා. එහෙම නෙමෙයි දෙන වැඩේ කරන්න කරන බැන්න මෙතන ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ පොතේ ලියලා තියෙනවා විපස්සනාව ගැනවත් ශාසනය ගැනවත් නොදන්නා එක්කෙනෙකුටවත් මේ නිස්සන්නවනේ තියෙන විවස්ථාවේ ඇලපිල්ලක් වෙනස් කරන්න දෙන්න එපයි කියලා. ඇල්ලපිල්ල පාපිල්ලකට වෙනස් කරන්න. බොහොම තදින් කතා කරන්නේ නැහැ කවදාකවත් ලොකු ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ අමනියෝ විපස්සනා කියන එක දන්නේ නැති අමනයෝ ශාසනය මොකද්ද කියලා දන්නේ නැති අමනයෝ පෙනේ නැති ගැරන්ඩියෝ කැබිලි ගැට උස්සගෙන පෙන පුම්බන්න හදනවා වගේ මේ කරන විකාර මැද මේ ස්ථාන රැකිලා තියෙන වීර්යවන්තයෝ නිසා. එහෙම නැතුව මෙතෙන් ඩයලොග් විවේක දේන ආසන වල වැඩ කරන අය සඳහා නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ ඉබේම අයින් වෙන්න ඕන. පද්ධතියමත් අයින් වෙන්න ඕන. දමනොත් දැනගන්න ඕනේ මේ වීර්ය කියන එක මේ අනවශ්‍ය විදියට වැඩ කරලා මහන්සි වෙන එක නෙවෙයි. නමුත් වතපිලිවෙත කරන එක එහෙම නැත්නම් මේ වෙලාවට පරියන්කේට එන එක වෙලාවට සක්මනට එන එක වෙලාවට විවන්දනාදී කටයුතු කරනවා කියන ගාම ඔය සාමාන්‍ය ගොවිතැනක් බතක් කරනවට වැඩි වීරියක් ඕන මේකට. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ටික කාලයක් ඉන්නකොට පේනවා කනකොකාද සුදු කොකාද කියලා. ඒ වැඩ ටික කරගන්න බෑ. ඒ පුද්ගලයා මරන්න වැරද්දක් කරන මිනිස්සු නෙවෙයි රාජ අපරාධයක් කරන කෙනෙක් නෙවෙයි. නමුත් මේ කියන විදිහේ පිරිච්ච ගතිය හෝ අර ඇරිච්ච වැහිච්ච ගතිය ගන්න බෑ. ගන්න බැරි කමට මේක ආදර්ශයක් වෙන්නනවා. බුදුහාමුදුරු පෙන්ලා තියෙනවා. ඒ වෙනතන තමන් ඉන්න පද්ධතිය පෙන්නන එකක් වෙනවනම් වඩා හොඳයි. ඉතින් මම දැනුම හැටියට නිසන්වනේ වගේ තනක් වෙන ලෝකේ නෑ. මම මම දන්න විදිහට. ඉතින් ඒ නිසා ඒකේ තියෙන විදිහට කටයුතු කරන්න බෑ බොබ්බඩයට. බද්බූසට. කම්මැලියට. එහෙම නැත්නම් අඥාන උපේක්ෂාව තියෙන කෙනාට. එහෙම නැත්නම් ශරීර හොරාට. ඉතින් හොන්තම වැඩේ ශරීර හොරාට ශරීර කොහොමද කම්පෙන්නන්න ආච්චි. ඇරියට පස්සේ නිකම්ම අයින් වෙලා යනවා. ඒ නිසා ඒතර තමන් දැනගන්න ඕනේ මේ තමන් නම් මේකට අහු වෙලා තියෙන නැත්නම් තමන් නම් අනුන්ට මේක ඔප්පු කරන්නේ. මේ වීර්ය චෛතසිකය හරහා කෙනෙක් පද්ධතියට ගැලපෙනවද නැද්ද කියලා නැත්නම් Tamanට මේ Brahmacharya ජීවිතේ ගැලපෙනවද නැද්ද කියලා මේ යෝගාචර ජීවිතේ ගැලපෙනවද නැද්ද කියලා ওই gedara ඉඳලා කල්පනා කරන්න බෑ. ඒකට ඇවිල්ලා බහැලා වැඩේ යෙදිලා දැනගන්න. ඒ නිසා මේ වැඩේ යෙදෙන කෙනාටත් ගරු කරන්න වටිනවා. යා බැරි වෙන්න පුළුවන්, හරියන්න පුළුවන්, පාස් වෙන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. ඒ කරන කෙනාට පවා අපේ දායකයෝ සාමාන්‍ය සිල්වත් ගුණවත් සංඝයාට වගේම සලකනවා. උත්සාහය කරන කෙනා. නමුත් එයාට තීරණාත්මක සාධකයක් වෙනවා මේ වීර්ය, ඒ වගේම සතිය. එයා මේ වීර්ය යොදලා කරන්න හදන සතිය වඩන එකද එහෙම නැත්නම් මේ අනවශ්‍ය බරාදිනවද කියන එක ඊට පල්ලෙහා තියෙන සතියට අහු වෙනවා. ඒ නිසා මතක තියාගන්න සතිය අහුවෙලා තියෙන්නේ ඥාණයට නෙවෙයි චර්යා ධර්ම වලට. විද්‍යාචරණ ධර්ම වල චරණ ධර්ම වලට සතිය අහුවෙලා තියෙන සතිපට්ඨානය කියලා ගන්න පුළුවන් මේක. චරණ ධර්මට අහුවෙලා තියෙන්නේ ඒ නිසා ඒ චරණ ධර්ම ඥාණයටපත් වෙන සම්පජඤ්ඤය කියනවා. ඒ නිසා මේ සති සම්පජඤ්ඤ වචන දෙක තමයි මේ විද්‍යාචරණ කියලා ධර්ම දෙකට කඩලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ පිහිත විවට කියන ඇරිච්ච වෙහිච්ච ගතියත් ඒක සති ධර්මයට වැටෙනවා. ඊට පස්සේ පිරිච්ච හිස් කියන එක සම්පජඤ්ඤයට මේ දෙක අතර තියෙන ගහයි පොත්තයි වගේ. මදයයි gediyi වගේ. මේ දෙක සම්බන්ධ වෙන්නේ නැත්තම් දෙන්නට ඉන්න බෑ. ඒ දෙකේ එක දෙක තෝරන්න යන්නත් එපා. හැම කෙනාම මේකේ වෙනස්. ඕනම කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් නිසා පහත් කෙනා පහත් කළ සලකන්න අයිතියක් නෑ. යාට කියන්න ඕනේ මෙන්න මෙතන ඔබේ අඩපාඩුව තියෙන්නේ. අපි දන්නවනේ විද්‍යාව ඉගෙන ගන්නකොට අපිට උගන්වනවා සීමාකාරී සාධකය කියලා එකක්. සීමාකාරී සාධකයෙන් තමයි Tamange අඩුපාඩුකම් කලෙදි බහින්නේ. අනේ සීමාකාරී සාධකෙ පිළියම් කරන්න. පිළියම් කරනකොට ඊට සාපේක්ෂව Tamange ගුණ වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් ඒක පිළිලි කරනවා මිස මේ පෞකාරයට ගල් ගහනවක්වත් බැරි විනය පහත් කළ සලකන්නත් නෙවෙයි මේ විද්‍යාචාරණ ගුණ පෙන්වන්නේ. ඉතින් මේ ආර්ය ධර්ම වශයෙන් මේ සඳහන් කරලා තියෙන හත ඒකේ තියෙනවා නිපක පඤ්ඤාව කියලා එකක්. දැන් චරණතර විද්‍යා ධර්ම කියලා වෙනම එකක් තියෙදි මෙතනත් ප්‍රත්‍යාවක් දක්වනවා. මේ නිපක ප්‍රඥාව දෙකට වැටෙනවා. එකක් තමයි සහජයෙන් තවන්ට හම්බ වෙන ප්‍රඥාවක්, උප්පත්ති ප්‍රඥාවකට කියනවා මේධාවි කියලා. සහජ ප්‍රඥාව කියලා කියනවා. ඊට පස්සේ කලපුරුද්ද අහපුරුද්ද දකපුරුද්ද හරහා මේ ජීවිතය අපි එකතු කර ගන්නවා තැනකට ගියාම තැනට හැඩ ගැහිමේ ඥානය. ස්ථානෝචිත ප්‍රඥා කියලා ඒකට කියනවා මේ මේ පාටිහාරීය ප්‍රඥාව. දැනට ගැළපෙන ඥානය. ඉතින් තන්වැසි නෝන කියලත් මේකට කියනවා. මේක චරණ ධර්මයක් මිස විද්‍යා ධර්මයක් නෙවෙයි. ඒ නිසා ගිය තැනට හැඩ ගැහිලා ඉන්න පුළුවන් ඥානය හැමෝටම නැහැ. ඒ නිසා ගුරුවරයා විශේෂයෙන් බලන්නේ තමන්ගේ පිරිසේ ඉන්න මේ චරණ ධර්මයක් වශයෙන් ඥානෙ නැති කෙනාට ඒ ඥානෙ ලබා දෙන්න උගන්වනවා. පුතේ උඹලඟ මේ ಗುಣ ටික තියෙන ඒනට උඹ ගියාම හැඩ ගැහෙන්න දන්නේ නැන්නේ. ඒ නිසා උඹ දන්නවනම් ඒක තියෙනවනම් උඹෙන් ගොඩක් මිනිස්සු වැඩ ගන්නේ. උඹට ගොඩාක් මිනිස්සු උදව් ගන්න පුළුවන් මෙන්න මේ ඥානෙ තියාගන්න කියලා දෙනවා. ඒක මේ විදර්ශනා ඥාන නෙවෙයි. විදර්ශනා ඥාන කියන්නේ ඇති හැටිය දැන ගැනීම ඥානෙ නෙවෙයි ඒක. මේ තැනකට හැඩ ගැහෙන්න පුළුවන්. ගිය ගිය තැනේ හැටියට හැඩ ගැහෙන්න පුළුවන් වැඩිම ශක්තිය තියෙන සතා මිනිස්සයා. අර කිනු අඥානපේක්ෂාව තියෙන මිනිහා ඔලොමොලයා ශරීර හොරා ඒක Taman විහිම්පත් කරනවා. පටු කරන යාට සමාජයට වැඩ කරන්නත් බෑ. සමාජයට වැඩ කරන්නත් බෑ. සමාජයේ ප්‍රසාද දිනන්නෙත් බෑ. යාර කතා කරගෙන මේ මෙන්න මේ ගතියක් තියෙනවා. ඒක තමයි ඡාතර මායාවී ගතියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක උඹටත් අපලයි. පරිසරයටත් අපලයි. උන්නක පොඩ්ඩක් විවෘත කරපන්. මේ තලෙන යකඩක් බවට පත් වෙන. ඒකට ආචාර්ය පුකුඩු දමද බතලාවි. ඔහම මෙට්ටහි වෙන්න එපා. එතකොට මේක ඇතුළත ද්වේෂය පහළ වෙනවා. පිට කට්ටිය ඔබ ගැන නොකිය නරක හිතනවා. අම්මට තාත්තට ඔය කියලා දෙන්න බෑ. පන්ති කාමරේ කියලා දෙන්න බෑ. සාසනයක් තියෙනවා. පොඩ්ඩක් කරුණා කරලා මෙන්න මේ ඥානය ඇති කරගන්න කියලා. ඒ ඥානය ලබා දීමේදී පද්ධතියක ගුරුවරයා වැඩියෙන්ම සලකන්නේ ඥානය තියෙන කෙනාට වැඩිය නැති කෙනා. එයා මෙතෙන් ඇවිල්ලා නැ ඉන්නේ දැන්. එයාට වෙන හවුවරණක් නෑ. එයා දන්නෙත් නෑ. අනික් කට්ටියත් කරන්නේ කොනහන එක. කතා කරලා කියනවා. බලන් අනික් ගුණ තිබ්බට මෙන්න මේ ඥානේ නෑ. ස්ථානෝචිත ප්‍රඥාව. මේක ෂට ඥානේ අනිත් පැත්ත ඇත්තට. හැබැයි ලෝකයාට බේන්නේ ෂට ඥානයක් විදියට. ඉන්න පිළිසෙට හැඩ ගැහෙන්න ගන්න ගතිය එයා හිතනවා පිළිසෙ ප්‍රසාදේ දිනා ගන්න ගන්න ගතියක් කියලා. ඊට එහා ගිය දෙයක් තියෙනවා Tamanට හැඩ ගැහෙන්න පුළුවන් බව පේනවා. Tamanට නුහුරුණු පුරුදු අයට පවා හැඩ ගැහෙන්න පුළුවන් දෙයක් අපිට ජීවිත බුද්ධිය ලැබිලා තියෙනවා. කොච්චර නායකුණත් කොච්චර මෝඩ වුණත් කොච්චර ඔලමල වුණත් හැදෙන්න ඕන විදිහට හැදෙන්න පුළුවන්. අන්න ඒ ඥානයේ තමයි යෝ පුරුෂ ධම්ම සාර්ථී ගුණ වශයෙන් බුදුසසුන් කියලා තට්ටු කරන්නේ. ඊට දන්නා මේ මනුස්සයාට দমনය කරලා ගත්තොත් මේ මනුස්සයා පුදුමාකාර විදියට අදිෂ්ඨානකින් වැඩ කරනවා. එතන කාටවත් අත තියන්න බෑ. මොකද මේ පුද්ගලයා ඒක නාගමාණික්යක් වගේ රැකගෙන ඉන්නේ. කවුරුත් අත තියනවට කැමති නෑ. මම බුදුජානනාසේ එතෙන්ට හරියට ගිහලා තට්ටු කරනවා. තට්ටු කරලා එයාට තේරෙනවා පෙකණි වටම් වදිනවා. එතකොට එයා බුදුහාමුදුරුවෝ කෙරෙහි සලකලා හෝ ධර්මයේ සලකලා සංඝයා සලකලා නැවත සලකා බැලීමට ගියොත් එයාගේ සම්පූර්ණ චරණ ගුණවල විශාල වෙනසක් ඇති වෙනවා. ඒකට අපි කියන්නේ විවෘත වෙනවා. පුළුල් මනසක් ඇති කරගන්න නිසා මේ ප්‍රඥාව හැම කෙනෙක් ළඟම සමසමව තියෙනවා තමන්ගේ අවිද්‍යාව හැටියට තෘෂ්ණාව හැටියට තමා විසින් මේක නාගමාණික්කයක් අස්සබෙට්ටකින් වහලා දැම්මා වගේ වහගෙන ඉන්නේ. යාර කියන්න ඕන උට වැඩි විවෘත වෙන සද්ධාවෙන්, උට විවෘත වෙන සාසන හැඟීමෙන්, බය වෙන්න දෙයක් නැහැ මේක අපි මේ සල්ලි හම්බ කරන කරන වැඩක් නෙමෙයි මේක සාසනික වැඩක් කියලා ඉතියාගේ පවක වෙන්න ඕනේ කර්ම ශක්තිය ආඩවස්තු මේ ප්‍රඥාව ආපුවාම එයත් බුදු නුවණක් පහල කරගන්න බුදුමාකාර ඥානයක් පහල කරගන්න ඉතියේ ප්‍රඥාවක් තියෙනවා මේ මේ කියපු 11ට ධ්‍යාන හතර එකතු කරන එක සමාධි කියලා වචෙන් දාපුවා 15 චරණ ධර්ම මේ 15 චරණ ධර්ම ගැන හදාරන්න ගියොත් අපි මේක බුදුහාමුදුරන්ට බුදු ගුණයක් වශයෙන් සම්බන්ධ කරලා හදාරන්නේ. ඒසට අපිට තියෙනවා මේ සමහර ගුණ දැනටමත් අඩු වැඩි වශයෙන් අපේ ළඟ තියෙනවා. මේක එකම ගුණයක්වත් පිටරටින් නැවෙන් ඉම්පෝට් කරන ඒවා නෙවෙයි. දෙයියෝ දෙන දේවත් නෙවෙයි. මනුස්ස සුවඳ තියෙන දේ. ඒ නිසා මේ චරණ ධර්ම වශයෙන් බුදුහාමුදුර අඳුරන කෙනා ශද්ධාව දැනගන්නේ ප්‍රායෝගික ඥානයක් විදියට. බුදුහාමුදුරගේ දකිනට ඈත් දීලා වැඳගෙන යන්න නැති වෙන්න පුළුවන්. එයා සලකනවා මේ ලෝකේ කාටවත් මේ පහළොම දරන්න බෑ. බුදුමාකාර පිනක් ඕනේ. පුදුමාකාර පෞරුෂත්වයක් ඕනේ මේ කුර චරණ ධර්ම 15 දරන්න මනුස්ස ශරීරයට උසුලන්න බෑ. ඒ නිසා බුදුජානනාථට මහා පුරුෂයයි කියලා කියනවා. දෙච්චක් මහා පුරුෂ ලක්ෂණ තිබුණා බුදුජානනාථට මේ ගුණ 15 දරන්න. 82ක් ව්‍යංජන තිබුණ ශරීරයේ මේ ගුණ දරන්න. මේ ගුණ දරන්න බෑ සාමාන්‍ය ශරීරයකට. ඒක නිසා ඕනම කෙනෙක් දකින්නකොට පේනවා පුරුෂෙක් නෙවෙයි මෙයා මහා පුරුෂෙක් කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ළඟ තියෙන පුරුෂ ගති උනත් අසත්පුරුෂ වෙලා. ඒවත් තව තව මිරිකෙමින්, දිය වෙමින් යන්න පටන් ගන්නවා. ඒ නිසා උංගව දෙනෙක් බුදුජාන් වහන්සේට අනවශ්‍ය විදිහට සුකුමාර ගතියක් පටවන්න හදලා තියෙනවා. බුදුන්සේ කිසිම සුකුමාර ගතියක් නැහැ. තියෙන්නේ අත්තු 16ගේ ශක්තිය තියෙනවා. හැබැයි පෙන්වන්නේ. ඒ රැකගෙන ඉන්නවා. ඉතින් ඔය බුරුස්ලිලා. ඉතින් ගම ඔය මාෂල් ආර්ට්ස් කරන කට්ටිය පුම් බගන කෑ ගහගෙන නටනකොට බුදුහාමුදුරුවෝ හිටියානම් අල්ලට තියලා පිම්බිනවා. මොනවද මේ අකුණටන්නේ මේ බුදුගුණ කියලා තමයි උත් නටන්නේ. වත් බුදුගුණ තමයි. එතන ඒ ඒක කය ගන්න දෙයක් නැත්තේ නෑ වයි. වසංගන්න දේවල් තියෙන්නේ. ඒකේ පිහිත ගතිය අවශ්‍යයි. විවෘත ගතිය ආපු ගමන් ගේමට කැතයි. සිංහලෙන් කියනවා ගේමට කැතයි. බුදුහාමුදුරුවෝ මෙච්චර ಗುಣ තියාන මම පාන්න නැතුව හිටියානම් බුද්ධ ශ්‍රාවක වශයෙන් උඹලා මේ මොනවද මේ උස්ස උස්ස පෙන්වන්න හදන්නේ. ඒ දේ ඒ විදියට පෙන්වන ඥාණයට තමයි චරණ ඥාන, විද්‍යා ඥාන කියලා කියන්නේ. විද්‍යා ඥාන තුනටත් දක්වන වෙලාවල් තියෙනවා, අටටත් දක්වන වෙලාවල් තියෙනවා. අට තමයි සාමාන්‍ය විසුද්ධි මාර්ගේ පෙන්වන්නේ සාමාන්‍ය ත්‍රිවිද්‍යා වශයෙන් පෙන්වන පුබ්බේ නිවාසානුසුද්ධි දිබ්බ චක්කුතා ආශ්‍රෝක්‍ය කර ඥානේ බුදු ජානනාචිත බුදු වෙන දවසේ රාත්‍රියේ පහළ වුණා. ඒකට අපි ත්‍රිවිද්‍යා පහළුණයි කියනවා. මේකටත් විද්‍යාචරණ කියනකොට විද්‍යා ධර්ම තුන කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒකට හයක් වෙච්ච අභිඥා අෂ්ට අභි ෂටබි ෂඩබිඥා කියලා එකත් මේකට එකටම නෙවෙයි සම්බන්ධ කරුවට පස්සේ මේ ෂඩබිඥා ඥාන ත්‍රිවිද්‍යා ඥාන වලින් වෙන් වෙන්නේ ත්‍රිවිද්‍යා ඥාන වෙනම හිට ගන්නවා පුබ්බේ නිවාසානුසු දිබ්බසක්කු ආශ්‍රෝක්ෂය කරන අභිඥා 6 වෙනම හිට ගන්නවා වෙනම පැත්තකට වෙනවා ඥාන වශයෙන් ඒකට මනෝමය ඥානයත් විදර්ශනා ඥානයත් එකතු කරපුවාම අෂ්ට විද්‍යා කියලා දානවා. ඒතකොට ෂඩ විඥා ඇතුලේ සමහරක් ත්‍රිවිද්‍යා ඥානක් තියෙනවා. ඒ නිසා ඒක ටිකක් මූලධර්ම ප්‍රශ්නයක්. කෙසේ නමුත් මේ විද්‍යා ඥාන වශයෙන් බුදුහාමුදුරුව ළඟ තියෙන මේ ඥාන අර චරණ ධර්ම දරා සිටීමට අවශ්‍ය කරන හොඳ පදනමක්. මානසික පදනම සකස් කරලා දීලා තියෙනවා. මොකද සාමාන්‍ය පෘථග්ජන මානසයට කොහොමඩක්වත් අර චරණ ධර්ම 15 දරන්න බෑ. සාමාන්‍ය පෘථග්ජන ශරීරයකට ඒ 15 දරන්නත් බෑ. අපි දන්නවා සර්වඥ ධාතුන් වහන්සේලා වඩම්මලා ඉන්නවනම් ඒ කුස්සිය මිරිස් ගලවඩ තියලා හරියන්නේ නැහැ. ඒකට ඒකටම කරඬුවක් තියලා ඒක උසස් තැනක හිටියොත් ධාතුන් වහන්සේලා ඉන්නවා නැත්නම් ධාතුන් වහන්සේලා අන්තරස් දාහන වෙනවයි කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම නියම විදිහට සත්කාර උපස්ථාන කෙරුවොත් ධාතුනාසලා වැඩම කරනවායි කියලා තියෙනවා. ඒ වගේම මේ විදර්ශනා ඥාන ටික නැතුව ඔය ඡන ධර්ම වලට හිටින්න බෑ. ඒවා නිකන් මේ විභාග පාස් කරලා ගන්න දේවල් නෙවෙයි. ඒ නිසා අපි මේ දෙක අතර සමவாயක් තියෙන්න ඕනේ. ඒවට අපි පටිච්චසමුප්පන්න භාවයේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියනවා. ඒක නිසා මේ මිනිස්සයයි කියන සතාට මේ ඔක්කොටම ප්‍රභවය තියෙනවා. මූලික අපි කියන්නේ භව සම්පත්තිය කියන එක. මේ ඔක්කොම ලබන්න ශක්තිය තියෙනවා. නමුත් කවුරුත් පිළිගන්නේ නැහැ. කවුරක්වත් කැමති නැහැ පිළිගන්න. මට මේ පසලොස්චන්න ධර්ම තියෙනවා, බීජ තියෙනවා, ඒක වඩා ගන්න පුළුවන් කියන එක පිළිගන්නේ. එහෙම නැත්නම් මයි ළඟ මේ අෂ්ට විද්‍යාවලට අවශ්‍ය බීජ තියෙනවා. ඒ බීජ මල්පල ගන්නවා ගන්න මට පුළුවන් කියන එක පිළිගන්නේ නැති කට්ටිය මෛත්‍රී බුදුහාමරකන් ඉන්නවා. මේ ජීවිතේ මේවට පුළුවන් පුළුවන් ප්‍රමාණයට තනවා වඩා ගන්න යන්නේ නැහැ. එහෙම පුළුවන් කියන කෙනාට තමයි අඩු ගන්න පසේ බුදු කෙනෙක්වත් වෙන්න පුළුවන්. මේ සම්මා සම්බුද්ධත්වයට අවශ්‍ය කරන ඥාන ටිකේ බීජ මයි ළඟ තියෙනවා. මම පුළුවන් තරම් ලදලද වෙලාවෙ මේක ක්ෂණ සම්පත්තිය ඉස්මතු කරගන්න ඕන කියන කෙනාට manussත්ත්ව ප්‍රතිලාභයේ දුර්ලභකම පේ. manussත්ත්ව ප්‍රතිලාභයම ලාභයක්. නම ජීවිත වෙන මිනිස්සු 99%ක්ම අනේ මං වගේ කාලකන්ණිය කියලා හිත හිත තමයි ඉන්නේ. මට අරක නෑනව. මට මේක නෑනව. මේක ලබා ගන්න තියෙනවනේ බාධායිනේ. අරක ලබා ගන්න බාධානේ අනි ලබා ගත්තත් වෙන රැස් වීදි වීදි ඉන්නව මට නෑ නෝ කියලා ඒ නොහැකි සංඥාව ඇති කරන එක තමයි ආගමෙන් කරන්නේ. ධර්මයෙන් කරන්නේ නොහැකි සංඥා පැත්තක දාලා හැම කෙනාටම මේ ශක්තිය තියෙනවා. ඒ ශක්තියට දැන් දැන් වහවහ සීගන් සීගන් කියලා කටයුතු කරන මනුස්සයාට යෝගාවචරය කියනවා. අද නම් මට යෝගාවචරය වුණාට මට බෑ මම කරන්නේ නෑ කියන පැත්තට ගියොත් එහෙම එයාගේ තියෙන තුච්ච ගතිය පේනවා. පිරිච්ච ගතිය නෙවෙයි තුච්ච ගතිය පේනවා. නමුත් මේ පිරිච්ච ගතියට ප්‍රභවයමයි ළඟ තියෙනවා කියන මිනිස්සයත් යම් ප්‍රබාණය පිරිච්ච මිනිස්සෙක්. ඒක තමයි බුදුරජාණන්සේ සක්කෝ කියන එකෙන් හැකි සංඥාවෙන් කර්ණිමිත සූත්‍රය පෙන්වන්නේ කරණීයන් අත්ත කුසලේන යන්තං සන්තම් පදං අභිදමිච්ච සක්කෝ හැකි සංඥාව. ඒ හැකි සංඥාව ඇති වෙච්ච මිනිස්සයා කොහොමද බුදු වුණා වගේ තමයි. නිවන් දැක්කා වගේ එයා ඒ ධර්ම වලට අනුයාතව කටයුතු කරනවා. මේ අනුයාතව කටයුතු කරන්න කාගත ආදර්ශයක් මේ ලෝකෙ ඉල්ලන්න එපා. බුදුහාමුදුරුවෝ ඇර. වෙන කාටවත් එම් පිළිච්ච ගතියක් නැහැ. ඉතින් ඒ අනුව බannකොට බුදුජානනාංශයේ මේ තියෙන විද්‍යා ධර්ම වල ඉස්සලා පෙන්වන්නේ අපි සාමාන්‍යයෙන් සමතයක් විදිහට වගේ පෙන්නන මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කියලා කියන්නේ තමන් පෙරවිසු කඳ පිළිවෙත ස්කන්ධ પરම්පරාව දක්නා ඥානෙ. ඉතින් ඒක සතිය නෙවෙයි ඒක අතීතනේ. දැන් අපි කියන සතිය වර්තමානයේ ඉන්න එක තමයි ප්‍රධානම දේ කියලා. නමුත් මේ සතිය වර්තමානයේ ඉන්න කෙනාට තමයි නැත්නම් සතිය වඩන කෙනාට තමයි නැත්නම් සතිපට්ඨානේ වඩන කෙනාට තමයි කවදා හෝ ස්කන්ධ પરම්පරාවෙන් හෝ චුතුපපාත වශයෙන් අතීතයට හිත විහිදුවන්න පුළුවන් වෙන්නේ නිරෝගීව ඒ මොකද සතර සතිපට්ඨානට පස්සේ තමයි 이르ද මේ චතු ඊර්තිපාද හතර තියෙනවා. ඊර්තිපාද වලින් තමයි මේ ඉද්ධි විද ඥාන, පුබ්බේ නිවාසෝනසති ඥාන, දිබ්බ චක්ඛු ඥාන ලබන්නේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම අපි සතිය වඩලා, සතර සතිපට්ඨානෙ වඩලා, මේ සතර සතිපට්ඨානෙ වඩාගෙන යන්න අදහස ගත්ත කෙනාට සමහරෙකුට කුසල ඡන්දේ නැහැ. ඒ අධිෂ්ඨාන ශක්තිය නැහැ. චිත්ත ශක්තිය නැහැ. එයා ඡන්ද සම්භාවන ප්‍රධාන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත 이르දිපාදේ වටන. මට ශ්‍රද්ධාවයි නැත්තේ. මම ඒ සමයක අදාහ ගන්න ඕනේ කිය. ඒ ඡන්ද සමාධිය වඩා ගන්න හදන එකනා ඒ ළඟා වෙන්න බැරි තැනට යන්න 이르දිපාදේ ළඟා ගන්න ඕන කරනදී 이르දිය නම් ඒකට පාදය තමයි පෙත තමයි මාර්ගය තමයි ඒ පුද්ගලයාට ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගති irdipaad. ඉතින් එයා දැනගන්නේ මට මේ ඉස්සරහට යන්න බැරි සතිපට්ඨානේ වඩ아가 නැත්තම් සතිය වඩන්න බැරි ඡන්දේ නැති නිසායි කියලා ගොඩාක්කල් භාවනා කරන්න ඕනේ. එයා හිතන්නේ ඡන්දේ නැතිකම මේ ඉන්න පිටිසට ඡන්දේ නැහැ. මට ඍතුගුණේ වාසි නැහැ. මට කැපකාරයෝ නැහැ. ඒ නිසා මට වීර්ය වඩා ගන්න, ඡන්දේ වඩා ගන්න විදියක් නැහැ. මෙතන ඉන්න කට්ටිය මගේ හිත කඩනවා. මගේ අදිෂ්ඨානේ කඩනවා. මට කුසල ඡන්දයක් නෙවෙයි ඉන්නේ මේ කට්ටියකින් මට මේ කාම ඡන්දයයි ඇති කරන්නේ කියලා එයා හුඟක් වෙලාවට අනුන්ට කාම ඡන්දෙට දොස් කිය කියයි ඉන්නවා තමයි කුසල ඡන්දෙ නැති නිසා. එනිසා මේ ඡන්දය නැතිකමේ දෝෂේ අනුන්ගේ නෙවෙයි මගේ කියලා දැනගෙන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඒ ඉර්තිපාදේ වඩනවනම් ඒකට පුදුමාකාර ඥානයක් ඕනේ මේ ලෙඩේ මට තියෙන එකට බේත මේකයි කියලා දැනගන්න. බෙහෙත නම් තියෙනවා. ඡන්ද, සමාධි, පදහන, සංඛාර, සමන්නාගත කියන එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීලා දුන්නොත් ෆාමසියෙන් ගන්න පුළුවන්. ලෙඩේ මොකද්ද කියලා ගන්න නැත්නම්. ලෙඩේ මොකද්ද කියලා ගන්න නැතුව මේක බිව්වොත් ඉතින් බෙහෙලෙන් බෙහෙතෙන් අට ගන්න ලෙඩ. කොච්චර කල් භාවනා කරන්න වෙයිද කෙනෙකුට මට මේ සතර සතිපට්ඨාන සතිය දිගට කරගෙන යන්න බැරි මට අදිෂ්ඨාන ශක්තිය නැති නිසා චිත්ත ශක්තිය නැති නිසා එහෙම නැත්නම් කුසල ඡන්දේ නැති නිසා නැත්නම් ඕකප්පන සද්ධාව නැති නිසා පාටි හරිය ඥානෙ නැති නිසායි කියලා යාර තේරුම් ගන්නද කමඨාන් සුද්ධ කරනකොට කියයි. එයා එයා කියනවනේ මට මේ භාවනාව කරන්න බැරි මෙන්න මේ අඩුපාඩු නිසායි කියලා. හරියට සුද්ධ කළා කිව්වොත් උතන තියෙන අනුන්ගේ දෝෂයක් නෙවෙයි. Tamange මෙන්න මේකට අදිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න. චිත්ත ශක්තිය ඇති කරගන්න. ඉතින් ඒ සඳහා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් එයාට ඔය චිත්ත ශක්තිය කියන්නේම සද්ධාව කියලා අරගන්න. සීලේ අඩුපාඩුකම් තියෙනවා. ඒ වඩලා තියෙන සතිය තාම මදි. තේරුම් ගන්න මට මේ සද්ධාවේ අඩුකමක් තියෙන්නේ නැත්තම් මේ කුසල ඡන්දේ අඩුපාඩුකමක් කියලා. ඉතින් ඒකට තමන්ගේ தત્ත්වය හෙලි කරන්න ඕනේ. ඉතින් අර පිහිත පුද්ගලයා හෙලි කරන්නේ නැහැ. තමන්ගේ තියෙන මේ දේ කමඨාන් සුද්ධ කරනට හෙලි කරන්නේ නැහැ. ඉතින් එතකොට ලෙඩේ යාළඟ තියෙනවා, බෙහෙත මේ තියෙනවා, උරා මෙහෙ ඉන්නවා. ඒක සමෝහයක් එන්නේ නැත්නම් ධර්ම සාකච්ඡාවක් එන්නේ නැත්නම් sannivedanayak වෙන්නේ නැහැ. ඉතින් ඒක ලෝකේ ප්‍රසිද්ධ ලෙඩක්. sannivedana යුගයක ජීවත් වුණාට අද කිසිම කෙනෙක් දෙන්නෙක් අතර අදහස් වමාරු කරගන්න බෑ. ඒ මොකද අර හෙලි කරන එක නෑ හෙලි කරන්න. ඒක පක්ෂග්‍රාහීව හෙලි කරන්න. ඉතින් කමඨාන් සුද්ධ කරන වෙලාවදී මේක අල්ලන්න පුළුවන්. හැබැයි ඒකට සෑහෙන දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් අවශ්‍යයි. ඒක කවුන්සලින් කරනකොට ෆ්‍රී ඇසෝසියේෂන් කරනකොට මානසික රෝග සඳහා අවශ්‍ය මූලික දේ තමයි ඒ දෙන්නර දෙන්න විශ්වාස වෙන්න ඕනේ. එතකොට තමන්ගේ ලෙඩේ අඩුපාඩුකම තමයි ගෙදර ගෑණි අඩුපාඩුවත් හරි කමන්නේ ඒ කවුන්සලර්ට කියන්න පුළුවන්. නැත්නම් තමන්ගේ තියෙන ලිංගික දුර්වලතාවම පවා කවුන්සලර්ට කියන්න ඕන. මොකද එයා පාවිච්චි කරන්නේ නරකට. ඒ නිසා මේ ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත ඒ irdipaadය සතියට පස්සේ නෙවෙයි ඉන්නේ. සතියට සතියට ඉස්සලා නෙවෙයි ඉන්නේ. ඉතින් පස්සේ ඉන්නේ එක. සතිපට්ඨානේ වඩන කෙනා තමයි ඊට පස්සේ ඡන්දේ නැත්තම් එයාට විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත කියන කුසීතයි බුබ්බඩයි ශරීර හොරයි. එහෙම නැත්නම් අඥාන උපේක්ෂා. එයා හිතනවා මේ නිකම්ම මේ ධර්මේ කෙරෙනවා. අයුවට කවුරක්වත් දඟලන්න ඕන කර්මානුරූපව සිද්ධ වෙයි. ওই මිනිස්සු නගලන්නේ උණ්ඩ තියෙන ගායට මට වෙලා වෙනකන් කියලා මෙයා හොඳට කාලබුදිය ගන්න. අර ඉබ්බයි හවගේ හඬුවා. ෆයිට්ටක් දෙන්න ඕනේ නෑ මට පිම්මයි දාන්න ඕනේ. මම මේ නිසා ඉබ්බ ගානට එනකන් ටයිටයි ෆයිට්ටක් දෙන්න පුතිය ගන්න. පුතිය ගන්න නැගිටිනකොට තොවිල අමාරයි. ඒ වීර්ය නැතිකම කියලා කියන්නේ මූලික ප්‍රභාවේ නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒගේ මෝ අමෝරාවෙන් වීර්ය වහලාගෙන. ඒක හරි භයානක ලෙලක්. ඒක තද්ද ද්වේෂයක් අර තිනවා. මේ එයා සාමාන්‍ය නිර්මාණවාදයට සහ නාම නිර්මාණවලට සහ ප්‍රගතියට විරුද්ධයි. එයා නිකන් ඉනෝට හම්බ වෙයි කියලා කියනවා. ඉතින් බුදුජානකගේ ධර්මයේ ඈත කෙලවර එහෙම එක්කුත් තියෙනවා. උගාක් දිනුනෙලා භාවනා ඉහළට ගියාට පස්සේ සියල්ල සිද්ධ වෙනවා. නිර්මාණවාදේ බාධායි. ප්‍රගතිශීලීත්වයට බාධායි. නමුත් ආධුනිකයාට අනිවාර්යයෙන්ම නිර්මාණශීලී වෙන්න වෙනවා. අනිවාර්යයෙන් ප්‍රගතිශීලී වෙන්න වෙනවා. අනිවාර්ය අසීමිත වීර්යයක් වදන්නවා. වීර්යයක් යොදලා දෙයියොත් අදහනවා. නැත්නම් අපි කියන්නේ බුදුහාමුදුරුවෝ අදහන ධර්මයත් අදහන. ඇදවුවට පස්සේ තමයි වීර්ය හරහා වීර්ය සමාධි කියන වචනයක් හිතන ගලපන්නේ කොහොමද කියලා සාමාන්‍ය ඉන්දිය ධර්ම දෙකේ වීර්ය සමාධියට විරුද්ධයි සමාධිය වීර්යයට විරුද්ධයි. නමුත් මෙතන විරිය සමාධි සංඛාර සමන්නාගත. මම ළඟ තියෙන වීර්ය මදිකමයි. ඒ නිසා මම මේ සමාධිය ලබා ගන්නම වීර්ය කරන්න. මේ තන්නේ කර විරුද්ධ ධර්ම දෙකක්. මේ irdipaadayak වෙලා. irdipaada කියන්නේ තමන්ගේ මන අපේ ලබා ගැනීමට තියෙන පෙත. ඉතින් මූල ධර්ම අනුව කියොත් එහෙම කොහෙද අපි දැන් කියනවා ඉන්දිය තමත්ත ප්‍රතිපාදනය කියලා වීර්ය සහ සමාධිය සමබර කරන්න ඕනේ. ඉතින් මෙයාට වීර්ය මදි. වීර්ය මදි නිසා එන සමාධිය කුසීත සමාධිය. කොන් වෙන බුබ්බඩ කම්මැලි වෙන සමාධිය. ඊට කියන්න ඕනේ මේ හරක නැගිටින්න නැත්නම් අංජනන් තියන්න ඕනේ ඇහැට. නැගිටින්නේ හතර කුරෙන් නෙවෙයි අට කුරෙන් නැගිටින්නේ හරක ඒකට. බේරනකොට බේරන්න බෑනම් අංජනන් තියෙනවා හැට. මොනවද කියන්නේ හොඳට කුඩු මිරිස් මිරිස් කොච්චි තලලා ඇහැට තියෙනවා. තියලා බදිනවා ඇස් දෙකට. ආය මොකුත් නැහැ. තියෙන නැගිටලා එනවා. බැරි වෙනකොට දෙනවා. ඒකට සින්දුරම් බෙහෙත් නැත්නම් ඔය අංජනන් තියෙනවා කියලා අංජනම් කියන්නේ ඇහැට අඳුනක් නේ සන්තෝය හරකට බඳිනකොට හිතා ගන්න බැරි බෙහෙත් ජාති ඔක්කොම සර කරලා කියලා බැඳපුවාම තනිපනි ගාලා නැගිටිනවා. ඒකට උගේ ශක්තිය නැගිටිනවා වේදාමන කරන්නේ. ඒක කුසීත නම් ඒ දේ තමයි කරන්නේ. ඒ වගේ මේ විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත වීරිය එහෙම නැත්නම් ඉර්ධිපාදය සතිපට්ඨානට පස්සේ නේ එකක්. සමහරුන්ට ඒක තේරුණාට හෙලි කරන්න දන්නේ නැහැ. යා කියනවා මේ මේ නිකන් ඉන්නකොට හම්බ වෙයි. ඒක බුදුහාමුදුරු කියලා තියෙන පොතේ තියෙනවා. ඒ නිසා මම ওই නිකන් බුදියන් ඉඳලා බලනවා. බුබ්බඩයා උත්තර තිබ්බහම අංජනමක් ඇද්දකට අඬ ගඳාගෙන නැගිටිනවා. ඉතින් ඊට පස්සේ බණිනවා. ගුරුවරට එක්ක රණ්ඩු වෙනවා. රණ්ඩු පස්සේ තේරුම් ගන්නවා මේ අයිස් කුට්ටිය කඩන්න ඕනේ. මේ මීටි ටික උණු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් වැඩ ගන්න බෑ. ඒ අර අර මෙට්ටහි වෙලා තියෙන්නේ. ඒක මේ වංචනික ධර්මයක්. ඒ බුද්ධලත් ඇත්තටම අසරණයි. ඒ පුද්ගලයාට අහුවෙලා ඉන්නේ. එයා ළඟ තියෙන ප්‍රභාව වැඩ ගන්න නැහැ. නැත්නම් මේ ප්‍රභාව ශක්තිය චාලක ශක්තිය බඩපත් වෙන්නේ නැහැ. ප්‍රභාව ශක්තිය තියෙනවා. ඒ කුමෙය බුබ්බ කම්මැලියා මේ කුණා සල්ලි ටික ඔක්කොම තියාගෙන ඉන්නවා. කිසිම දෙයකට ව්‍යාපාරයට යොදවන්නෙත් නැහැ, පාවිච්චි කරන්නෙත් නැහැ, දඬු පිට යොදවන්නෙත් නැහැ. හැබැයි ඌ ධනපතියෙක්. හැබැයි ධනෙට දාසෙයි. ඌටම ඌ හොරේ. ඒ වගේම තමයි මේ විද්‍ය සමාධි පධාන සංඛාර සමන්නාගතේ දන්නේ නැති එකන ශක්තිය තියෙනවා. අනික කටේ නන්නකොට hina වෙනවා. ඕ බලමු මෝඩකමට ගිහිල්ලා වැඩ කරනවා මන් නන්නේ. මම ළඟට ගෙනත් දෙනකම් බලා ඉන්නවා කියලා ඉන්නවා. යම් ප්‍රමාණයකට හරි මොකද ඌ පෙරපින් කරපේක න හරිය. නමුත් එයා අර අවශ්‍ය දේ ඒ වෙලාව ක්‍රියාවත් නොකරන නිසා මතු කුසල් අඩු වෙනවා. ඒ වගේම තමන්ගේ මතයේ වැරදි නිසා නෙලන්නේ අනිවාර්යයෙන්ම අමිහිරි ඵලයක්. දෘෂ්ටි වර්ධන නිසා එයා වීරියට හරව ගන්නවා කියන එක සතියෙන් කියලා දුන්නොත් එයාට ගුරුවරයාගෙන් තොර එයා අදහන. ගුරුවරයා ඒකට කණ්ණාඩියක් වෙනවා. ඉතින් භාවනා කරලා බලපන් උඹ අනවශ්‍ය වීරිය යොදන්නේ නැතුව ඇති මෙනෙහි කරපන්. හොඳට සක්මන් කරපන් කිව්වා. එයාට පිට කෙනෙක් කෙනාටදී සතියෙම මේ පණිවිඩ එනවනම් එයාට ආත්ම ගෞරවයෙන් යුක්තව ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ගුරුවරයා හරියට මේ පොයින්ටරයක් වගේ එහෙම නැත්නම් කියනවා ඒසනි සලාකා වගේ ඇනලා පෙන්වන්න ඕනේ. මෙන්න මෙතනයි ඔය ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ වගේම තමයි යාට චිත්ත සමාධි ප්‍රධාන සංකාර සමන්නාගත irdipaadයට යන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තිය මැතියට. හොඳට ඕම් බලාපොරොත්තු වෙන විදිහට වැටෙනවා. ලෙඩක් එනවා. නැත්නම් හිත වැටෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ තමන්නාන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ බොජ්ජංග සූත්‍රෙනි කියවගන්නේ. චුන්දහමඳුරණ කියන චුන්ද මට බොජ්ජංග ටිකක් කියවන්න කියලා. ඒකට බොජ්ජංග මේ චුන්දහමඳුර ඔබ වහන්සේ අපිට වැඩිච්ච වෙලාවේ මෙන්න මේක කරන්න කියලා කියලා දෙලා තියෙන බොජ්ජංග ටික තමයි කියනකොට පුදුරජානහසිත චිත්ත ශක්තියක් ඒ විලාවටම තියලා එතනින්ම නැගිටිනවා. ඒක නෑ බුදුරජාණන්සේ කාශ්‍යප සර්වඥ මේ මහරජ මහකාශ්‍යප මහරජාණන් ශ්‍රද්ධේන් මොකලන් සෝන්සත් දෙන ඉන්ජෙක්ෂන් එක මේ පෙර කරපු භාවනාදී හරිය වෙලාදී ඇතිවෙච්ච චිත්ත ශක්තිය මේලා මතක් කරගන්න. එතකොට චිත්ත සමාධි ප්‍රදාන සංකාර සමන්නාගත යොද්ධිපාදයක් වැඩෙනවා. යා ළඟ තියෙනවා. නිතිගෙන තියෙන්නේ. ඒ වෙනත ලීන භාවයටපත් වෙලා අන්නේ කොක් ගහලා ගන්න ඕනේ. අවශ්‍යලා ගන්න ඕනේ. ඒ අවශ්‍යලා ගන්න කලින් වඩලා සාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා. ඒක මේ ගුරුවරයා දැනගෙන තියෙනවා. ගිහිල්ලා කියනවා ඔබට මතකද අහවල් දාසෙම විභූෂණ පාගෙන මෙච්චර ලස්සනට හිටියානේ. දැන් අද වැටලා හිටියාට උඹලගේ ඒ ಗುಣ නැති කරන්න බෑ ওই ලෙඩේට. සද්ධාහ නැති කරන්න බෑ ලෙඩේට. සීල කඩන්න බෑ ලෙඩේට. සතිය කඩන්න බෑ ලෙඩේට. උඹලක ওই තුන කැඩලා නැහැ. උඹේ ලෙඩේට බොරුවට යට වෙලා ඉන්නේ. නැගිටපන්. ඊට පස්සේ අර එයාගේම අදිෂ්ඨාන ශක්තියෙන් චිත්ත ශක්තිය නැගිටිනවා. ඒක සමහරලාට Tamanටම පහල වෙනවා. කර්ම ඉවර වෙනකොට, ගෙවෙනකොට හිතනවා යකෝ මම මෙහෙම හිටපු මිනිස්සුද මොකද මේ මට වෙලා තියෙන්නේ කියලා එයාම අලුකස දාලා නැගිටිනවා. සමහරට සතියෙන් ඒ වැඩේ කරනවා. සමහර කර්ම ශක්ති කර්මාවරණ ඉවරච්චාම වෙනවා. කෙලෙස් ආවරණ ඉවරච්චාම වෙනවා. නැත්තම් ගුරුරැල කණ්ණාඩි අල්ලපු ගමන් මෙන්න ඔබේ පරණ ෆොටෝ එකක් මේ වෙන්නේ බලපන් දැන් කොහෙද ඉන්නේ කියලා ඒ චිත්ත ශක්තිය එනවා. ඒක ගොඩක් වෙලාවට ඔය මේ හීලින් සිස්ටම්ස් එන ඔය විශ්ව ශක්තියෙන් අරහෙ මේකල ඔක්කොමලා ඔගෙන් වැඩ ගන්න. ඒ විදිහට කර්ම ඉවරනාට පස්සේ මොකාලංගින් ගියා සනීපේන. ආයෙකට මේ කවුරුත් අටමන්න ඕනේ නැහැ. අර අර අවස්ථාව දන්නේ කන බෙහෙත් මොනවක්වත් කරන්නේ මම කරන්නේ මේ විශ්ව ශක්තියෙන් කරන්න කියලා එයා ඒ කර්මයට සලකනවා. මේ පුද්ගලයාට කියලා කියනවා ඔබ ඔහොම හිටපු කෙනෙක් නෙවෙයි. ඔය දැන් පණියල්ලියා කියාට ඔබ ගේතර සිංහලෙක් සිංහෙන් නැගිටපන්. නැගිටිනවා. ඒක නිකන් මේ මන්ත්‍ර ජප කරා වගේ. චිත්ත ශක්තිය බුදුදහමසේ චිත්ත ශක්තිය නැත්නම් මහබෝසතාණන්ගේ චිත්ත ශක්තිය කොච්චරද කියලා කියනවනම් ඒ මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව දෙදරනවා. මාර්යා පෙරද්දුවේ එහෙම තමයි. මම මෙච්චර ඉස්සස් ඉස්මස්ලේ දන් දීලා තියෙනවා. ගිජ්ජුකුට පරිවිදයට වැඩි මගේ ඇට විතරක් එකතු කරොත් හත්ත මහතාවකට වැඩි මගේ ලේ විතරක් මේ දීලා තියෙන නිසා මේ හිත පිට ඇති කාටවත් එක මතක නැහැ මේ ඝනකට මහ පොළොව දන්නා මම කරපු දේ කියනකොට පොළොවද හෙල්ලුම් කන්ට යන තරම් අදිෂ්ඨාන ශක්තියෙන් පාවිච්චි කරන්නේ නැහැ බුදුහාමුදුරෝ අර මාර්යා ආපු වෙලාවට මාර්යා ගණන් ගන්නෙත් නැහැ ඌ නැගලා ඉන්න ඒ ඇතා බය වෙනවා සුනාමියට ඇතා ටිකක් බයයි ඇතා දුවනකොට මාර්යා නිකම් ඇතා උඩින් ඉන්නේ මාර්යා දුවනකොට සේනාව දුවලා යනවා ඒ තරම් අධිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඒක නිසා මේ චිත්ත ශක්තිය හැම වෙලාවෙම පාවිච්චි කරන්න බෑ. ඒකට ඒක විශාල නාස්තියක් වෙනවා. මම හොඳට දන්න හොඳට චිත්ත ශක්තිය තියෙන හුඟ දෙනෙක් මරණ වෙලාවේදී ගැරන්ටි හැවක් තරම්වත් නැතුව දුර්වලලා මැරලා ගිහිලා තියෙනවා. මොකද මේ චිත්ත ශක්තිය පාවිච්චි කරලා තියෙන අනුන්සෝ කරන්න, භාවනා කරන්න නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නෙවෙයි. ඉතින් විභූෂණේ පාගන වැඩ කර කර ඉන්නවා. අන්තිමට තමයි මැරෙනකොට කවුරුවත් බෑ චිත්ත ශක්තිය යොදන්නත් බෑ, පාවිච්චි කරන්නත් බෑ, බැංක account එක නිල්. මොකක්වත් නැහැ. මේ චිත්ත ශක්තිය පාවිච්චි කරන භාවනා කරන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මිසක් මේ අනුන්ට වැඩ පෙන්නන්නට නෙවෙයි. චිත්ත ශක්තිය පාවිච්චි කරලා ගමන්න යෝගාවචරයන් වෙනුවෙන් තව යෝගාවචරේ වැඩිච වෙලා නැගිට්ටවා. ඒ නැගිට්ටවල හරක් හාන්න ගන්න නෙවෙයි නියන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉන් එහාට පාවිච්චි කරන්න යන නරකයි. ඒ නිසා Taman තුළම තියෙන චිත්ත සමාන චිත්ත සමාධි පදාහන සංඛාර සමන්නාගත irdipaadi කාට විමර්ශා බුද්ධිය. අර තුනටම වැඩි බලවත්. කර්ම ශක්තිය තිබුණත්, කෙලෙස් ආවරණ තිබුණත් නැති වුණත් යා විමර්ශන බුද්ධියෙන් දන්නවා මම මිනිස්සෙක්. මට මේ සියලු ශක්තියන් තියෙනවා. මේ වෙලාව හොඳ නැති බව හැබෑව. ඒ නිසා මම මේ රැළෙන වෙලාවේ මුහුද නැව පදින්න යන්නේ නැහැ. කුණාටු තින්ලා මුහුද යන්නේ නැව නැව නංගුරන් දාලා තියන්නේ. එයා දන්නවා මේට පස්සේ විශාල සාමයක් එනවා මේකට. කෝඩේට පස්සේ මහා වරුසාවට පස්සේ සාමය ඉතින්දි මට යන්න පුළුවන් අනික් කට්ටිය දැඟලුවාට එයා විමර්ශා බුද්ධියෙන් නිකන් මේ ඉබ්බා කට්ට ඇදුරට ගත්තා වගේ අකුලගෙන ඔය රැළ ඉවර වෙනකම් බලන්නේ. ඊළඟට පස්සේ යනවා. අන්නේ විමර්ශා බුද්ධිය කියන කෙනාට එතකොට විමර්ශා සමාධි සංකාර සමන්නාගත ඉර්ධිපාද යන මෙන්න ඉර්ධිපාද හතර වඩපු කෙනෙකුට බුදුජානකසේ දේශනා කරන සතර ඍතුපාත වඩපු කෙනෙකුට අවශ්‍ය නම් කපක්කල් ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක තමයි ආනන්දාමරණ කිව්වේ. මම දැන් 80යි. එතකොට කල්පාවුස ආයුෂ් කල්පේ 120යි. ඕනේ නම් මට තව අවුරුදු 40ක් දික් කර ගන්න පුළුවන් ආයු සංස්කාර හරින්නේ නැතුව. ඒකේ හතර ඍතුපාත වඩපු කෙනාට හම්බ වෙන අතවාසියක්. මේ හතර ඍතුපාත හතුයෙන් බලනවා අපි හතර දෙනා හතර ආකාරයක්. තමන්ට අවශ්‍ය කරන්නේ ඡන්දෙද, වීරියද, චිත්තද, මීමන්සාවද කියලා. කණ්ණාඩියෙන් බලලත් ඕ සයිකෝපැත් කෙනෙකුට මේ කවුන්සලර් කෙනෙකුට කියලා ඕ සයිකියාට්‍රික් කෙනෙකුට කරන්න බෑ. සතිය වඩන්න. අරගොල්ලත් උදව් කරයි. අන්නේ හතර වඩලා එයා මේ භාවනා කරන වෙලාවේ වඩලනද මේ ඉර්ධිපාද හතර සහිතව මම මේ වෙතෙන්ද වාඩි වෙන්න ඉස්සෙල්ලා මූණ හොදාගෙන දාවේ කකුල් දෙක පිහගෙන දාවේ ආදී වශයෙන් කල්පනා කරොත් එයාට සතියේ තියෙන පිරිසුදුකම නිසා ඊට පොඩ්ඩකට ඉස්සලා කරපු දේ හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒක මේ හිතේ මායාවක්වත් මවාපෑමක්වත් නෙවෙයි. ඊට පස්සේ යාට පුළුවන් එතන හිටලා ඉවරලා ආයෙ තමන් ඉන්න සතියට තන්ට ආවට සතිය කැඩලා නැහැ. ඊට පස්සේ යාට පුළුවන් ඊට පොඩ්ඩක් ඉස්සෙල්ලා මම සක්මන් කරනකොට මට කොච්චරක් මගේ මේ සක්මන මට මේකට උදව් කරාද මේ පරියන්කයට කියලා බැලුවොත් ඒ සක්මනේදී ඇතිවෙච්ච සතියේ සුවඳ මතක සුවඳ සුවඳ මතකය තමයි තියෙන මේ පරියන්කයට උදව් වෙච්ච බව. ඒකට එයා දන්නේ සක්මණට පෙළඹෙන වෙලාව මම මොකද්ද කරලා වාඩි වෙන්නේ. ඒකලිල ඒක එතෙන්ද ගිහිලා ආයෙ සතියට ආවයි කියලා මේ සතිය බාධා වෙන්නේ නැහැ. අන්නේ විදිහට පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙට ගියාම ස්කන්ධ પરම්පරාව තමයි තේරෙනවා. මේ ඉරියව් මාරු වෙන්න මාරු වෙන්න ඉස්සලා ඉරියව්වේ හිටපේක මට මේකට උදව් වුණාද? එහෙ නැත්නම් ඉරියාපතේන් මම ගෝචර සම්පජඤ්ඤේ කියන්නේ අගෝචර භූමියකට ගිහිල්ලා වැඩි තැනකට ගිහිල්ලා ගියාද? ගියාන හානිය මොකද්ද කියන එක ටික ටික ටික තේරෙනවා මේක නිකන් මේ ප්‍රකල්පනාවක්වත් මනෝවිකාරයක්වත් නෙවෙයි. පිසිත සතියෙන් කරන්න ගියාම අතීතයට ගිහිල්ලා එන්න පුළුවන්කම එන්න පටන් ගන්නවා. මේක පිළිබඳ පුංචි ඉඟියක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ දෙනවා. ඒක හරිම සුන්දරයි. අහගෙන ඉන්නකොට යම් වෙලාවක තමන්ට පරියන්කයක් සාර්ථක වුණොත් අපි කිව්වොත් විදර්ශනා ඥානයක් ආවයි කියලා. ඒ විදර්ශනා ඥානය ආවට පස්සේ තමන්ට පැය ගාණක් යනකම් ඒකේ මුරුදු ගතිය, කර්මන්‍ය ගතිය හිතට වැටෙනවා. ඒක නිකන් උණක් තිබිලා බහැලා ගියා වගේ. ඒසට යට කල්පනා වෙනවලු හරියට හොඳ සුතමේ ඥානයේ තියෙන මේ ඉතිවිද ඥාන මේ පුබ්බේ නිවාසානුස්සති ඥාන වලට ප්‍රභවයේ තියෙන එකනට හරියට බැලුවා නම් එදා ඒ හරියන පරියන්කට යන්න ඉස්සරමත් පරියන්කට යන්න ඉස්සරමත් මගේ හිතේ ප්‍රසාදේ තිබිලා තියෙනවා. මගේ හිතේ ප්‍රසන්න ගතිය තිබිලා තියෙනවා. මට සුබ ලකුණු පෙනිලා තියෙනවා. හැබැයි දැන් තමයි මට ඒක සුබ ලකුණක් කියලා තේරෙන්නේ. ඉස්සර තිබිච්ච එක මේ සාර්ථක වුණාට පස්සේ පේනවා මම හරි ආශාවෙන් ගියේ පරියන්කේට. මේ හරක් ගාලකට හරක් දක්වන්න වගේ මරන්න ගිනින වගේ නෙමෙයි පරියන්කේට ගිහලා තියෙන්නේ මම විශ්ීම හදාගෙන ගිහිලා තියෙන්නේ. ඒ ගිය නිසා පටන් ගන්න ආලම්බක සීතේ හොඳයි. ඒකමයි දියුන්නේ මොකද මට ඒ වෙලාවේ ඒක වැටහුනේ නෑ. මොකද විපස්සනා ඥාන සාක්ෂාත් වෙච්ච නැති නිසා. සාක්ෂාත් වෙලා හැරලා බලනකොට පේනවා ඒ එක වැඩක් නෙවෙයි දැන් පරම්පරාවක් ජවනිකා රාශියක් ඇවිල්ලා විදර්ශනා ඥානය මුදුන්පත් උනට උනාට පස්සේ පේනවා මේ මගේ වැඩක් නෙවෙයි ධර්ම પરම්පරාව. ඒ ධර්ම પરම්පරාවේ සුබ නිමිති කර්මන්නේ ගතිය සුඛ ගතිය පරියන්ක මුලක් තිබිලා තියෙනවා. ඒ පරියන්කට එන්න ඉස්සෙල්ලා එදා නැගිටපු දවසේ ඉඳලා මේකට සුබ නිමිති තියලා තියෙනවා කියලා තේරෙන්නේ සාක්ෂාත් කරන්නේ පස්සේ. ඉතින් මේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානයක පටන් ගන්න. එහාට ඊට පස්සේ පස්සෙන් පස්සට පස්සේ පස්සට යන්න පුළුවන්. ඒකේ තියෙන උරගා බලන්න පුළුවන් ගතිය තමයි පස්සට ගියයි කියලා මේ නැවත ආවයි කියලා හිතිබුන සතිය කැරෙන්නේ නැහැ. වෙන වෙලාවක නම් අතීතෙට ගිහිල්ලා නරක වැඩ කෙරුවයි කියලා පශ්චාත්තාප වෙනවා. අනාගතෙට ගියොත් කුතුහලයක් ඇති වෙනවා. මෙතන පස්සට ගියයි කියලා එයා දන්නවා යන්නේ ඒ සතිය විසින් තබන ලද මතක සටහන් ටිකේ. හීනයක් දිගේ හෝ කල්පනාවල්ද කියන්නේ. ආන්නේ විදිහට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ තියෙන අක්‍රම දෙකක් එකක් විදර්ශනාවෙන් පෙන්ලා දෙන්න පුළුවන් ඥාන પરම්පරාව. ස්කන්ධ પરම්පරාව. මේක එන්නේ එක ජවනිකාවක් නෙවෙයි ඊට ඉස්සලා ජවනිකාවේ මේකට උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. නමුත් ඒක චතුපපාතයට යන්න බෑ. ඒ ඒ ජීවිතේ ඉස්සලා ආත්මට යන්න බෑ. අර මේ ජීවිතේ මහු කලලේ දක්වාම වගේ යන්න පුළුවන්. අර පෙර කරන ලදී කුසල් ඇති එකනට ස්කන්ධ પરම්පරාව මතකේ තියෙන ටික විතරක් නෙවෙයි මතකේ නැති හරියක් තියෙනනේ අපේ දරු ගැබේ ඉන්නේකවා ගිය ආත්මේ අවසාන මරණ මොහොතට වෙනකොට අපි ළඟ වෙන කලබගෑනි එව්ව පවා අල්ලන්න පුළුවන් වෙනකොට විදර්ශනාවෙන් විතරක් බෑයි කියලා කියන එකට අවශ්‍ය කරනා වූ අරූප ධාන අරූප ධාන කියන්නේ රූපේ නැතිකොට නැති බව දන්න සංඥාව. රූපේ තියෙනකොට තියෙන බව සංඥාව සරා සතිය පවත්තලා රූපේ නැති වෙනකොට නැති බවට සංඥා පුරුදු කරන ගතියක් තියෙනවා. දැන් අරමුණක් නැතුව අනිමිත්තව සතිය පවතිනවා. අන්නේ මේ අනිමිත්ත සතිය පුරුදු කරපු එකනට මේ ජීවිතයේ කලල අවස්ථාවේදී මරණ මොහොතේ දක්වා ආයේ තියෙන අර නොදැනෙන කොටස තින්ත නැතුව පෑනේ ලියවිච්ච හරිය. කාබන් එකේ තියෙනවා. අපි කිව්වොත් කාබන් පෑනකින් අපි අන්ධකාරය ලියන් ලියන යනවා. කාබන් කොලේ තින්ත ඉවර. කාබන් පෑනේ තින්ත ඉවරයි. නමුත් අර ලියපු දසන කාබන් කොලේ තියෙනවානේ. පෑනේ ලියෙන්නේ නැහැ. ඒ නිසා රිජිට් එකේ ලියවිලා නැහැ කාබන් කොලේ තියෙන. අන්න ඒ වගේ කාබන් කොලේ තියෙන එක වගේ එකක් තියෙනවා. අරමුණක් නැතුව සතිය පවත්වන්න. අරමුණක් නැතුව සමාධිය පවත්වන්න. ඒකට කියන අනිමිත්‍ය සමාධිය. අනිමිත්‍ය සතිය අන්න ඒක පුරුදු කරපේකනට අර චුතියේ ඉඳලා අනිත් පැත්ත දක්වා වෙන ගොඩක් වෙලාට අටුවායුගේදී දිනු කරලා තියෙනවා. ඒක ඇත්තට වැදගත් දෙයක්වත් නෙවෙයි. අන්න ඒකේ මෙතනින් පටන් ගන්න ඉස්සලා ඉවරච්ච තැන දක්වා කාබන් කොලේ අල්ලල්ලලි කියන්න පුළුවන්. ඒ නිකන් ඉතිහාසඥයෝ කියනවා. එයාට එතකොට චුතුපපාත ඥානයත් එක්ක ලැබෙන්නේ. ඒ කියන්නේ චුති උප්පත්ති දෙකත් එක්ක බුබ්බේ නිවාසානුස්සතිය. එතකොට අලගිය මුලගිය නං වනං රූප වර්ණ ආහාර ඔක්කොම කියන්න පුළුවන්. විපස්සනාවෙන් කරන්නේ ණය විපස්සනාවේ හැටියට. තර්කයේ හැටියට පේනවා මේ පරියන්කයට එන්නේ ඉස්සෙල්ලා මං ආපු හැටි මට පේනවා. ඊට ඉස්සර කරපු සක්මණේ හැටි පේනවා. ඒව බලන්නේ සතිය පැත්තේ. කෙලස් පැත්තේ නෙවෙයි. කෙලස් තිබුණයි කියලා නැවත බැලලා ආවිල බලනකොට සතිය කැල්ල නැති ගතියෙන් පේනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මේක සමාධියේ ආනිසංශයක් විදිහට ඔය පුබ්බේ නිවාසානුස්සති ඥාන පිළිබඳව කරපු දේශනාවක් තියෙනවා. කාට හරි මේක බලා ගන්න ඕනේ නම් කාට හරි පේනවා නම් එහෙම ශක්තියක් තියෙනවා කියලා හොඳ විස්තරයක් මූලික වශයෙන් විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙනවා. විශේෂ මාර්ගයට පාදක වෙලා තියෙන්නේ පරිසම්පදා මග්ගප්පකරණේ. ඒකේ විස්තර දීලා තියෙනවා. ඉතින් මේ විදර්ශනාදී අපි පෝෂණය කරන්න යන්නේ විදර්ශනා කරන්නේ වර්තමාන වශයෙන් හිත හදලා හදලා හැබැයි මේ විදර්ශනා කරනකොට සතර සතිපට්ඨාන ඉක්මෝලා ගිහිල්ලා 이르දිපාද පැත්තට යනකොට එයා ඒ Tamante යන්න ඕන තැනට පාවිච්චි කරන 이르දිපාදය සාර්ථකත්වයේ පෙත එයාගේ කර්මානුරූපව දික් වෙනවා. දික්ුණාට පස්සේ ආර ගොඩක් වෙලාට අතීතයට ගිහිල්ලා බාධා කරගන්න නැතුව සත්‍ය පවත්වන්න පුළුවන් ගතිය එනවනම් එහාට ඊර්තිපාදයේ තව තවත් වඩනකොට අර අතීතයට ගිහිල්ලා දකින්න පුළුවන් ගතිය වෙනස්. ඒක අන්‍ය තීර්ථකයන්ට ලැබෙනවා. ඒක ශ්‍රාවකයන්ට ලැබෙනවා. ඒක රහතන් වහන්සේලාට ලැබෙනවා. ඒක මහරහතන් වහන්සේලාට ලැබෙනවා. ඒක පසේබුදුරජාණන් වහන්සේට ලැබෙනවා. බයි සරුවචන් වහන්සේට විතර ඕනම තැනකින් පටන් ගන්න ඕනම තැනකට යන්න බෑ. විපස්සනා ඥානෙ මේ දැන් ඉඳලා අත ගාගෙන යන්න ඕන. චුතුපවාද ඥාන ලැබ වෙනකොට ආත්ම තුනකට ඉස්සලා පටන් ගන්න ඊට එහාට යන්න පුළුවන්. මේ අතරමැද කැලල නැහැ. ඒව ටිකක් ඒ ඒ ක්‍රීඩාවේ තියෙන දක්ෂකම්. ඒව ਸਰවඥාන්තර තියෙන ඕනම තැනකින් පටන් ගන්න ඕන තැනට ඉස්සරහට පස්සට යන්න පුළුවන්. දැන් සාමාන්‍ය පෘථග්ජනය සමා වෙන්න සාමාන්‍ය යෝගාවචරය විපස්සනා කරන වෙකන දැන් වර්තමානයේ පොඩ පට කරගෙන ටික ටික ටික ටික ඉස්සරහට පස්සට යනවා. එයා දන්නේ එහෙම ක්‍රීඩා කරාට සතිය කැඩෙන්නේ නැහැ. අන්නේ විදිහට බලනකොට මේ ඇති වෙන ඥානයේ සමත ගතියක් බැලුව බැලමට බෑ. නමුත් මේක සංග්‍රහ කරලා තියෙන විදර්ශනා මේ විද්‍යා ඥාන යටතේදී ඒ විද්‍යා ඥාන බෞද්ධම නෙවෙයි කියලා අටුවාපාව පිළිගන්න. අනේ තීර්ථ කියන්න පුළුවන්. මේක ඇත්තටම භාවනා කරන කෙනෙකුට ලැබෙන අතිරේක වාසියක්. එතකොට ළඟින් ඉන්න කෙනෙක් කියන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. එයාගේ තැනක සම්බන්ධ වුණාට පස්සේ එයා පෙරාත්මක හරි මට සම්බන්ධ වෙලා තියෙනවා. යා එතනින් පටන් ගන්න ඉස්සර පස්සට යන්න පුළුවන්. ඉතින් මෙව්වට තමයි අද බුද්ධ ආගම ගිහිල්ලා තියෙන්නේ. මම දැන් හෙට උදේ වෙනකම් මේ කතා කරුවොත් තව පොඩ්ඩක් වෙලා යනකොට ඊමේල් එන්න පටන් ගන්නවා. අනේ සාන්ත මේ ඉද්දිවිද ඥානෙ විතරයි කියලා දුන්නේ පුබ්බේ නිවාසානුසතිකේ තව කැලක් කියලා දෙන්නවා කියලා මොකද කට ඇරගෙන ඉන්නේ. හැබැයි පොඩිත් නැහැ. මම පොඩි දේවල් නෙවෙයි. මොකද මේවා විද්‍යා ඥාන වලට පෙන්ලා තියෙන්නේ. ඒවට යන්න අපට බැරි වෙලා තියෙන්නේ අපි අර ඇති වෙන්න සතිය වඩන්නේ නැති නිසා. ඇති වෙන්න සතිය වඩලා සතිපට්ඨානේ වැඩුවොත් ඒ ඉර්ධ මේ ඉර්ධිවිද ඉර්ධිවිද නම් මෙතන කියන්නේ ඇත්තරම මේ ඉර්ධිපාද ඉර්ධිපාද භාවනා කරන්න හොඳට සතියෙන් පොහසත් වෙන්න ඕන. සත සතිපට්ඨානේ ඒකට තමයි තේරෙන පටන් ගන්නවා. ඒ අනුව තමන්ගේ පෙර තිබිච්ච ඒ භව සම්පatti උපනිෂේ සම්පatti වැඩෙන්න පටන් ගන්නවා. ඒකට ගුරුවරයෙකුට කරන්න දෙයක් නැහැ. පොතේ වල්ලා කීට හැකි මේ බල්ලා Tamanට ගල යන හැටියට මැස්ස ගහගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඉතින් අපි ඉඳ ලැබුණ වෙලාවක බලමු මේක මෙතෙක් කල් සාකච්ඡා නොකරපු පැත්තක් වශයෙන්ම විශාල දැනුම් සම්භාරයක් තියෙන නිසා ලද වෙලාවක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ පමණකින් ධර්ම දේශනා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාටම ඒ තමයි බලාපොරොත්තු වෙන්නා වූ විද්‍යා ධර්ම, චාරණ ධර්ම තව තවත් බුද්ධ ආදර්ශයෙන් දියුණු කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලයේ පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා Thank you. ඒකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා ධර්මදේශනාව සඳහාම. ඉතින් අපි චාරිත්‍රාක් විදිහට මේ උදාහ කරන ධර්මදේශනාවෙන් පස්සේ කරන පොඩි ධර්ම සාකච්ඡාවකටයි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාට හරි මේ විපත් කරපු දේශනාව මතින් හෝ නැත්නම් වෙලාවට පිළිසර සුදුසු වෙන කිව යුතු කළ යුතුමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ප්‍රශ්න වශයෙන් හෝ ප්‍රකාශන වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් කියන්න දැන් නැත්නම් අපි ettavataචාදී ගාථා සජ්ජහනා කිරීමේ ධර්ම දේශනා කවන් සතිವಾರේ සමාප්ත කරනවා. ettavataච ගම්මේහි සම්බතං කුඤ්ඤ සම්ප